බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි වෙලාව ලැබිලා තියෙන්නේ. අපිට මේ සඳහා පැයකමාරක් පමණ කාලයක් ලැබිලා තියෙනවා. ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි සාන්නාත ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මා ආධුනිකයෙක් මේ වාඩි වී භාවනා කිරීමේදී ආස්වාද ප්‍රාස්වාද කිරීම සහ ඒ සමග උදරයේ උස් පහත් වීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයමද එසේ නැතිව නාසය හා ඇස් ඉදිරියේ හිස් අවකාශයට අවධානය යොමු කිරීම නිවැරදිද බාහිර කිසිම අරමුණක් කෙරෙහි සිත යොමු නොකර සිත හිස්ව තබා ගැනීම පමණක් සෑහේද පළවෙනි ප්‍රශ්නය. ඒක සඳහා ඇත්තටම අර මූලික උපදේශ පන්තියේ සම්මත ක්‍රමයක් විස්තර කරනවා. ඒ මොකද තමයි හොඳට වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව නැත්නම් වාඩි වෙන්නේ ඉරියව්ව ට හිත යොදගෙන යොමු කරන එක. ඒක හොඳ ආරම්භයක්. මොකද හේතුව මේ හිස අවකාශයට මොනවාට හිත යොදගෙන කරපම ඒක මනෝමය හිතමවාගත් එකක් ගන්න. ඒ කියන්නේ හිතමවාගත් තැනක් එච්චර හොඳ පදනමක් දෙන්නේ. ඒ කියන්නේ තව තැනකට ගියා, ඒ කියන්නේ තව තැනකට ගියාම ගමන් පෙත කියන්න බෑ. ඒ නිසා පටන් ගන්න තැන හොඳ ප්‍රകൃති උරගාල බලන්න පුළුවන් තරක් වෙන්න ඕන. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි පටන් අරගන්නේ. ඒක නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගියා නම් Tamanට අරමුණක් විශේෂයෙන් පිබ්බීමක් කිලිම හෝ ආනාපානිය අරමුණු කරන්නේ නැතුව පළවෙනියෙන්ම තහවුරු කරන්න ඕනේ මම දැන් මෙතන ඉන්නවා කියන එක. ඒක තා ටිකක් හිත අධිනේ විදිහට විචාර කළොත් ඇස්තික වහගෙන තමන්ගේ ඉන්න හිතට කයට හිත යොදලා බලන් හිටියොත් මම මැරිලා නැහැ කියලා දැනගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. මට නිින්ද ගිහලා නැහැ කියලා මම දන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. මට මම ක්ලාන්ත වෙලා නැහැ මට ප්‍රකෘති සීය තියෙනවායි කියලා බැලලා නැහැ නිින්ද ගිහලා නැහැ. ඒක නැත්තම් මම සීමුර්ජා වෙලා නැති බවට මොකද්දෝ සංඥාවක් තියෙනවා. ඒකට ඕනනම් හිස්තනක් කියලා කියනවා. ඒකට ඕනේ නම් භවය කියලා කියන්නේ. ඒකට ඕනේ නම් වර්තමාන මොහොත කියලා කියන්නේ. ඒක දන්නේ නැතුව ඔය මොනවා හොයන්නේ ගත් පටලවා ගන්න. හැබැයි එතෙන්ද යන එකත් කියන්නේ මම දැන් මෙතෙන් ගිහිල්ලා ඇත්තක හොයාගත්තට පස්සේ නිසිනින්ද Taman තේරුම් ගන්නවා නම් මම මැරිලා නැහැ. මම නිින්ද ගිහිල්ලා නැහැ මට. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා තාමත්ම ගැඹුරු අත්දැකීමක්. මොනම දෙයක් හරි බාහිරේ කල්පනාවල් තියෙන වෙන තැනක් ගැන වෙන කෙනෙක් ගැන වෙන වෙලාවක් ගැන හිතන කිසි කෙනෙකුට අර මුලට එන්න බෑ. ඉතින් එන්න බැරිකම ලෙඩක්. එක්ක මානසික රෝගයක් එක්ක කායික රෝගයක්. මොකක් හරි කාය වේදනාවක් තියෙනවනම් අපිට වර්තමාන මොහොතේ කායික සුඛේ නෑ. මොනවාට මානසික වේදනාවක් තියෙනවනම් ඒකට අතීත නාගතය අමතක කරන්න බෑ. වෙනසෙන් අමතක කරන්න බෑ. වෙන කෙනෙක් අමතක කරන්න බෑ. ඒ වගේම තමයි මේ මම ඔය කියන්න හදන දේට තවත් පැත්තකින් කියනවනම් අපේ මුළු සංසාරේ මේ වර්තමාන මොහොතට අපි වෛර කරලා තියෙනවා. නොදකින් නොපතන් කියාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට දැන් ඒකට ප්‍රේම කරනවා කියුවාම අල්ලි අවුලයි. ඔය වෙන කෙනෙක් ගැන ආදරය කරනවා කියලා කියන්නේ වර්තමාන මොහොතට ප්‍රේම වෛර කිරීම. වෙන වෙලාවක් ගැන කල්පනා කරනවා කියලා කියන්නේ වර්තමාන මොහොතට වෛර කිරීම. වෙන තැනක් ගැන හිතනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ බයිනකම. ඉතින් අපි අර අනුන් ගැන කල්පනා කරේම මහා ලෝකෙට සලකනවා අපිට තේරෙන්නේ නැහැ. අපි අනුන් ගැන කල්පනා කරන්නේ මේ වර්තමාන මොහොතත් එක්ක තියෙන නොදකින් නොපතන් කියන ගතිය නිසා. එනි අපි භාවනාවට ඇවිල්ලා අනු අතන අර වෙලාව කියන වැටක දාලා මම දැන් මෙතන කියන එකට ප්‍රේමය ඇති වෙච්ච දවසට ඔබට මෛත්‍රී කියලා කියනවා. සතිය කියලා කියනවා. එළඹ සිටීම කියලා කියනවා අප්‍රමාදය කියලා කියනවා වර්තමාන ජීවත් වෙනවා කියලා කියනවා ඒකෙන් පිට ඉන්න ඕනම චිත්තක්ෂණයක අපි ජීවත් වෙනවා නෙමෙයි හීනෙක ඉන්නේ නිසා අපි හරිය කැමති හීනෙක ජීවත් වෙන්න ප්‍රകൃතියට වඩා ඒ නිසා ආනාපානය අල්ල ගන්න හදනවා බිම්බි මැකිලිම අල්ල ගන්න හදනවා අයි හිතටෙන හිතවිලි අල්ල ගන්න හදනවා ඒ හැම එකකින්ම කරන්නේ අර මම දැන් මෙතන කියන මූලික ඒ පළල් අසීමිත කිසි කෙනෙකුට අයිති නැති ඕනම කෙනෙකුට යන්න පුළුවන් කිසි කෙනෙක් මම එතෙන් යනවා වළක්වන්න බැරි අර සුද්ධ පිවිතුරු தත්ත්වය අඳුරන්නේ නැහැ හැබැයි මම නැවතත් කියන ඒක අඳුර ගැනීම නිවන හා සමානයි එනිසා ඒක තමයි පටන් ගන්න මේක තමයි අවසානික භාවනාව ඒක දන්නේ නැති කෙනා තමයි ආනාපානිය අහුනේ නැහැ කියලා පිම්බීම ඇකිලිම අහුනේ නැහැ කියලා අර ක්‍රමේ මේ අරමුණ නැහැ කියලා චෝදනා කරන්නේ මුල පාදක නැහැ ඒ නිසා දවස් 10 මානි කමන්න අරගෙන මුල පාඩ ගන්න වාඩි වුණාට පස්සේ සුවසේතන වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා ඒකට අභියෝගය තමයි මම දැන් මෙතන ඉන්නකොට අත් දකින්න දෙය කියන්න උත්සාහ කරන්න ගොළු වෙනවා කාටවත් ඒක කියන්න බෑ අපි භාෂා විහාරදේව ජාත්‍යන්තර කතිකයෝ ඕන රචනයක් ලියන්න පුළුවන් මම දැන් මෙතෙන් දෙහිත අරගෙන කියන්න බලන්න මොකක්ද අත්දකින්නේ කියලා. ඒකාන්තයෙන්ම අත්දකිනවා කියන්න බෑ. මේ ආධාරී ජීවිතේ ප්‍රධානම කෘත්‍ය බවත් මෙතෙන් දෙන එකට තමයි අපිට කරන්න දෙන එකම දේ මිනිස්සෙක් වශයෙන් කියන එක තේරුම් ගත්ත දවසේ මේ තටමන තැටමිල්ල මේ එක එක දේවල් අල්ලගන්න මොන තරම් වාතයද මොන තරම් කරදරයක්ද අපි අල්ලගන්න යනකොට මහා නම්බුකාරකම් කියනවා මොකද මේ වර්තමාන මොහොතට වෛර කරනවා අපි මුළු සංසාරේම අපි මුළු ජීවිතේම කෙරුවේ වර්තමානට වෛර කරනවා ඒ තාක්කල් අපිට නිවනක් නැහැ. අපි ඉතින් සංසාරයක් පදාගන්නවා. මේ වර්තමාන මොහොතට ප්‍රේම කරන්න වැඩි වෙලා යන්නේ නැහැ. මොකද ලද්දාවටම මේක එනවා අපි පිටිපස්සේ අනේ මට ප්‍රේම කරපන් කියන්නේ. ඉතින් අපි කියන්නේ හෙට ප්‍රේම කරන්න අද මට ඊය ගැන කල්පනා කරන්න දෙනවා අනුන් ගැන කල්පනා කරනවා අතන ගැන කල්පනා කරනවා කියලා අපි নানা ආකාර විදිහට එක එක අඩියන් ආඩම්බරයන් දාගෙන නවත්ත ගන්න. බීමක්කමක් වගේ, කුඩු ගැහිල්ලක් වගේ, කිචිබේත් පිටිබීල වගේ, හීනක වගේ. මේ හොල්මන් කරනවා. එද මේ ප්‍රශ්න ඇත්තටම එකට යොමු වෙච්ච එකක් නෙවෙයි. මම අවස්ථාවක් කරගන්නවා. මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ඉඳගත්තර පස්සේ කොතනද හිතියෝ ගන්න කියලා විශාල ප්‍රශ්නයක්. අතෙන් හිත ගියොත් මෙතෙන් දෙපාද කියලා. මෙතෙන් ගියොත් අතෙන් දෙපාද කියලා මොකක්වත් නැතුව හිත ගන්න බලන්න මම දැන් මෙතන ඉන්නවා. සක්මන් කරනකොට මම දැන් මෙතන ඇවිදිනවා. කනකොට මම දැන් මෙතන කනවා. නිදා ගන්නකොට මම දැන් මෙතන නිදා ගන්නවා කියන එකද පහු වෙනකොට කිසිම ඉරියව්වක් අවශ්‍යත් නැහැ, වෙලාවක් අවශ්‍යත් නැහැ. දිගින් දිගට යන්න. ඉතින් අපි මේ වගේ තැනකදී කරන්නේ මේ වගේ බාහිරින් එන බලපෑම් සහ චේතනාවලින් විරහිතව මම දැන් මෙතන අවබෝධ කරගන්න ඕන ඔක්කොම පහසුකම් ටික දීලා බලන්න පුළුවන් කියලා. නමුත් අපේ හිත ඒකත් ප්‍රශ්නක් කරගන්න. එසේන ස්ථානපාඩ දැම්මොත් ඉක්මනට නිවන් දකින්න පුළුවන්. බඩට දැම්මොත්ද කොතේක දැම්මොත්ද කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න මේ මම දැන් මෙතන ඉන්නකොට පේන දේ බලනවා නෙවෙයි මොනවද මොනවද එකක් බලන්න හදනවා. ඒක ඒ තාකල් මේ කෘත්‍රිම භාව වෙනවා. මම නැවතත් කියන මම මේ කියන්න හදන කාරණාව ගහ ජබුරු දෙයක්. නමුත් නාය අර තියෙන එකක් තර්කෙන් අල්ලන්න බෑ. මෙතන වාඩිලා මම දැන් මෙතන ඉන්නවා කියන තැනට ගියාට පස්සේ ওই ප්‍රශ්නට උත්තරේ හරියි ලේසි. ඉන්නකොට මොනවද පේන්නේ? ඒක තමයි අරමුණ. මොනම අරමුණක්වත් හොයන්න යන්න එපා. හොයන්න යෑමෙන් වෙන්නේ මානසික ආතතියක් වෙනවා. නොලැබීම බලාපොරොත්තු සූම් එහෙම මොකක්වත් නැහැ. පේන දේ බලන්න. ඒ පේන දේට යන්න පරිසරය සකස් කරලා දීලා ඒ වර්තමාන මොහොතේ ඉන්න භවය පැවැත්මට කිසියම් චේතනාවකින් තොරව නැත්නම් යන කම්ම යනවා. හුස්ම ටික ස්වභාවයෙන් වැටෙන්න ආරින්න. මොනම දෙයක් බලන්න යන බා පේන දේ විතරක් ඉස්සර කරා. හරිම ලේසි. නමුත් ඒකේ සරල භාවය වැඩිකම නිසා උගව දෙනෙක් බාර ගන්න කැමති නැහැ. උගව දෙනෙක් හිතනවා නිවන කියන්නේ චික සමීකරණයක් අමාරු වැඩක්. ඉතින් මේ තටමනවා. ඉතින් තටමන තටමනට හොල්ට භාවයේ අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මූලික උපදේශ පන්තියේ ඉඳගෙන ඉන්න තැන නැත්නම් පරියන්ක භාවනාව විචකලා අවසන් කරන්න ඉස්සෙල්ලා සක්මන පටන් ගන්න ඉස්සෙල්ලා වාක්‍ය දෙයක් එකතු කරලා තියෙනවා. යම් වෙලාවක අද නම් නෙවෙයි අපි තුමු ආධුනිකයන්ද දවස් තුන හතරක් භාවනා කරාට පස්සේ ඉඳගත්ත ගමන්ම මම දැන් මෙතන බව තේරෙනවා නම් ඊට මොකක්වත් හොයන්නේ අනපන හොයන්න යන්නත් එපා ධ්‍යාන හොයන්න යන්නත් එපා විපස්සනා ඥාන හොයන්න යන්නත් එපා සමථ විපස්සනා හොයන්න යන්නත් එපා මම දැන් මෙතන ඉන්නවනේ ඒක නිවන වගේ සලකන්න කොච්චර වෙලා ඒකේ කලබල නොකර ඉන්න පුළුවන්ද බලන්න එතකොට පෙනේ බොහෝම කිටි මාර්ග හම් වෙන්න පටන් ගන්නවා එහෙම ඉන්නේ සමහර විටක අර වගේ ආනාපාන සති භාවනා කරලා පුරුදු කරගා වෙන්න ඇති. නමුත් සමහර පෙරගෙන ආපු කුසල ශක්තිය තියෙනවා. උපනිෂේ සම්පත්තියෙන් සහ ඉඳ ගන්නකොටම ඒ වර්තමාන මොහොතට සම්බන්ධ වෙනවා. නැත්නම් වර්තමාන මොහොතත් එක්ක ආද වෙනවා. ආද වෙනවා නම් ඒක සංකීර්ණ කරන්න යන්න එපා. සංකීර්ණ කියනවා නම් තමයි අපේ කර්මස්ථාන දෙන්නේ, කමඨාන් සුද්ධ කරන්නේ. ගොඩාක් අවශ්‍ය කරලා තියෙන සංකීර්ණ වෙනවා නම් ඒ නිසා අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ මේ වර්තමාන මොහොත ප්‍රകൃතියෙන් සංකීර්ණ එකක් නෙවෙයි. නමුත් එච්චර සරල දෙයක්ද මේ නිවන කියන්නේ එච්චර සරල දෙයක්ද මේ භාවනා කියන එක දන්නේ නැති නිසා අපි අර සංකර දේවල් හොයන්න ගිහලා යන සංකරතා කපන්නයි කමට හඳේ නැත්නම් ඒක පුරුදු කරගත්තොත් මම හිතනවා ඒක ඕනම පොඩි දරුවෙක් වයසක කෙනෙක් මදහත් කෙනෙක් ඥාන කෙනෙක් ප්‍රේම කෙනෙක් පැවිද්දෙක් උපවිද්දෙක් බෞද්ධෙක් අබෞද්ධෙක් කිසි තැනකට මායින් කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒක ඉස්සරහින් තියාගමු. එක් කරගෙන යනකොට මොකද්ද මතුවෙන්නේ කියන එක කිව්වොත් ඒකෙන් අපිට පුළුවන් ලාංඡනයක් ලකුණක් කරගන්න මොකද්ද මූල කර්මස්ථානේ කරගන්න කියන්නේ ඒ නිසා ඉස්සල්ලාම බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා වර්තමානට හිත ගන්න බලන්න ඒක පුළුවන් නම් බොහොම කෙටි පාරක් කියලා මම මතක් කරන්න කැමතියි දෙවෙනි ප්‍රශ්නය දිරුවන් සරණ ලැබේවා ගරු ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාවේදී වරහන් තියෙන පරයන්ක තමන් නොදැනුවත්වම භාවනාව අවසානයේදී අත් පා පතුල්හි ඉරියව් වෙනස් වී ඇති බව පෙනේ. එක් භාවනා ගුරුතුමයා කීවේ එය භාවනාව ඇතුළතින් හොඳ සමාධියකින් කර නැති බවේ ලකුණක් බවය. අත පටන්ගත් ස්ථානෙන් පහළට වැටි ඇති බවත් විලුඹ එසම්බී විලුඹ එසවි ඇති බව භාවාන් භාවනාවෙන් පසුව ඇසර් බලන විට දැනේ. එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙදි ඇත්තටම මේ කියන හදන අර්ථකථනයට විරුද්ධ විනාශ එකක් කියලා. විරුද්ධ නෙවෙයි. ඒවා වෙලා තියෙන චේතනාවකින් නම් කර්ම රැස් වෙනවා. චේතනාවකින් නොවේ නම් දැනගෙනවත් නොදැනුවත් Taman එකට වග වෙන්න ඕනේ වෙන්නේ ඒක නිසා ඒ දේ කරලා තියෙන චේතනාවකින් නම් පසුබෑමකින් නම් කිරුවයි කියලා පශ්චාත්තාප වෙනවනම් කර්ම රැස් වෙනවා වගේ කියන්න වෙනවා නමුත් භාවනා ඉන්නකොට ශරීරය Tamanට ඕනේ පහසු ඉරියව්වට එනවා. ඒකට කියනවා බොඩි නොලෙජ් එක කියලා. ශරීරයේ Tamanගේ පහසු ඉරියව්ව ගන්න හිත නිදහස් වෙච්ච මොහොතක විතරයි. හිත යම් චේතනාවක එනකොට ශරීරය දල දඬු වෙලා තියෙනවා. ශරීරයේ අසම බර වෙලා තියෙනවා. ඒ නිසා මොන රස්සාවක් කරත් ඒක මේ වෘත්‍ය මේ වශයෙන් අපිට බැරති ගියායම දෙනවා. මොකද අපි රස්සාව කරනකොට චේතනාපූර්වකව ගත කරන්නේ. කොයි වෙලාවකට චේතනාවකින් තොරව තරින්න ඒකට ශරීරයේ ප්‍රകൃතියට එනවා. නිසා කද බල නිින්දෙදී තමන්ගේ ප්‍රകൃතියට යනවා. මරුණාට පස්සේ මලමිණිය හිටින්නේ එහෙමයි. දරුගබේ බොක්කේ හිටින්නේ චේතන නැතිලා ඔක තමයි පීඩියව. මේ දැන් කරන්නේ රඟපෑමක් විතරයි. ඉතින් ඒ රඟපෑම හෙල්ලෙනකොට අපි දඟලනවා මොකද මේ අනුමගේ දිහා බලන්න කොහොමද කියලා. එහෙනම් කකුල කොහෙ තිබ්බම මොකද සතිය තියෙනවා. අනිතික හොඳට මතක තියාගන්න ශරීරේ ප්‍රകൃතියට එන්නේ ශරීරේ තමන්ගේ සමබරතාවයට එන්නේ හිත නිදහස් වුණාට පස්සේ. හිත නිදහස් වුණාට පස්සේ ශරීරය ප්‍රകൃතියට එන නිසා ප්‍රകൃතිය ආවොත් තමන් නොදැනී ඒ අතරමැද කාලයේදී හිත අප නිදහසක් ලබලා තියෙනවා. ඉතින් යම් විදිහට ප්‍රകൃතියට මත්තමකට ඇවිල්ලා තියෙන ආපු ගමන් එයා එයාට ඕන විදිහට හදාගන්න. ඒක තමයි හොඳම ඉරියව්ව. එහෙම නැත්නම් මේ හිතාමතා කරන හැම දෙයකින්ම වෙන්නේ දනුකන්දේ ගැහුවා වගේ කුරුසෙට සීලා යන ගැහුවා වගේ ශරීරයේ ඉන්නේ හරි වෙහෙසක. ඒ නිසා මේක නිතර හිත කරදර ගන්න එපා. මොකද කෙටිය මතක් කරන තැනේ ඔක බෙරලා කෙදිලා තියෙන්නේ චේතනා කියන්නේ. කෙදිලා කියන වචන මම පාවිච්චි කරන්නේ කරලා නෙවෙන්න නිසා. කරනවා නම් චේතනාපූර්වක කරන චේතනාපූර්වක කෙරුවා නම් අපිට හොඳ නරක දෙකට දාන්න පුළුවන්. චේතනා විරහිත වෙලා තියෙනවා නම් ඒක මධ්‍යස්ථ මට්ටමේ තියෙන එක ගැන යෝගාවචරය ඇච්චර බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දෙක ඒ පදනමේ ගොඩක් වෙලා භාවනා කරගෙන යනකොට මේ தත්ත්වයේ යම් ප්‍රමාණයක කීකරු වීමක්, හික්මීමක්, සීලාචාර වීමක්, සීතල වීමක් වෙනවා. ඒ නිසා මුලදී ඒක ගැන හිත කරදර ගන්න එපා. චේතනා විරහිතව සිදුවෙනවා නම්, චේතනා සහිතව කරනවා නම් වේදනාව නිසා කකුල එහෙම කරන එක ඒකදී කියනවා මේ චේතනාව නිසා මම මේ කකුල දික් කරන්නේ අතපය නමන්නේ කියලා දැනගන්න ඒක නැවතිල්ල කරන්න සිහිය කරන්න ඒකට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ඉරියාපත සංදීයේදී සිහි විකල් වෙන්න දෙන්න එපා. සිහියෙන් යුක්තව ඉරියාවෙන් ඉරියවට මාරු වෙනවා. එතකොට චේතනාවක් වෙනවා අඩුම කෙලෙ සිද්ධ වෙනවා. චේතනා විරහිත වෙනවා නම් ඒක ආධුනික යෝගාවචරකෙත්තර හිත් කරදර ගන්න වටින්නේ නැහැ. ඒක හොඳ ලකුණක් කියලායි මට නම් තේරෙන්නේ. අපි යනයි ආපස්. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස භාවනාවට වාඩි වූ විගසම සිත සිතුවිලි වේදනා නැති නිශ්චල තත්වයකට යයි. ටික වේලාවකින් සිතුවිලි ඉබේ ගලා එයි. නැවත නිශ්චල වේ. මෙසේ දෙවරක් පමණ වූ පසු සිත සිතුවිලි සහ නිශ්චල තත්ත්වය අතර ඉක්මනින් මාරු වෙමින් දිගටම පවතී. මේ අවස්ථාවේදී ශරීරයේ ගැස්සීම්, හදිසියේ තදින් හුස්ම වැටීම් සුළු වශයෙන් පිළිවැටීම් වරහන් ඇතුලේ ප්‍රීතිසු අවස්ථාවේ මෙන් සහ ඇතැම් විට පිටකොන්දේ ඉහළට දුවන තද වේදනා දැනේ. නමුත් මෙම වේදනා දෙස සිත යොමු කරන විට නැති වේ. පැයක් පමණ මෙසේ සිටින විට මේ ගලා එන සිතුවිලි වලින් වැඩි බාධාවක් නැතිව නිශ්චල තත්ත්වයේ ටික ටිකක් වැඩි වෙලාවක් සිටිය හැකිය. මේ අවස්ථාවේදී සිතට ඉතා සැහැල්ලු ගතියක් දැනේ. මං යන මඟ නිවරදිද ප්‍රශ්නේ දෙවෙනි කොටස අපි ඒක ඉවර කරලා මේකදී ඇත්තටම මේක ආධුනිකයෙකුගේ ප්‍රකාශයක් නෙවෙයි කලක් භාවනා කරපු කෙනෙක් ඒ වගේම අත්දැකීම් ටික ඉදිරිපත් කිරීමේ දක්ෂකමක් ඇති නැත්නම් ස්වාධීනව Taman දකින්න දේ පූර්ණනික මොළෙන් තොරව ඉදිරිපත් කිරීමේ දක්ෂතාවයකොත් මේ ප්‍රකාශයේ තියෙනවා මේක නිසාමයි ඒ කමඨාන මූලික දේශනාවේදී ඉඳගෙන ඉන්න විස්තර ඉවර කරනකොට සක්මන කියන්නේ ඉස්සලාට මම කියපු විදිහට ඉඳගත්ත ගමන් විවේකයක් හම්බ වෙනවා සංකීර්ණ කරන්න යන්න එපා. ඒ අරගෙන ආපු ගැම්ම නිසා අපිට විවේකේ පුළුවන් තරම් බලන්න ඉක්මනට මේකට යන්නයි ඒක වැඩි වේලාවක් චේතනා විරහිතව ඉන්න. ඉක්මනට යන්න තමයි සක්මන් කරන්නේ. ඒකල කයට පුළුවන් තරම් සමබර භාවය දෙනවා. කයට පුළුවන් තරම් ලිහිච්ඡ ස්වරූපේ දෙන දින හිතට ඊට පස්සේ හිත ඉබේම ඒ අර විවේක තැනට යනවා. විවේක තැනක ඉන්නකොට හිතවිලියට ප්‍රශ්නෙත් නැහැ. ඒ හිතවිලි මගේ ඒවා නෙමෙයි නේ ඇවිල්ලා යන හිතවිලි. ප්‍රශ්නේ තියෙනවා හිතවිලි එනකොට පොඩි දියරැල්ල කැළඹෙනවා. හිතවිලි නැතුනොත් දියවැල දියරැල්ල රැලි නැතුව තියෙනවා. රැලි නැතුව තියෙනදී ප්‍රතිබිම්බේ පේනවා. යඹුර අඩිය පේනවා. රැලියාවුදී ප්‍රතිබිම්බය කඩ කඩ වෙනවා. අඩිය දැක්ම දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා තමයි තේරෙනවා මේ එකම වතුර තමයි වරක නිශ්චල වෙනවා, චංචල වෙනවා. හැබැයි මේ මේ වතුරේ ඇති අපේ තියෙන තීරණය තමයි නිශ්චල හිත හොඳයි, චංචල හිත හොඳ නැහැ කියලා. නමුත් සාපේක්ෂතා ධර්ම දන්නවනම් නිශ්චල වෙන්නේ නැතුව හිත චංචල වෙන්නේ නැහැ, චංචල වෙන්නේ නැතුව හිත නිශ්චල වෙන්නේ මේ දෙක දෙකක් කියලා තේරෙන්නේ එකිනෙකාට එක සාපේක්ෂ වෙනකොට. ඉතින් මේක අරක හොඳයි මේක නරකයි කියපු ගමන් මොකද වෙන්නේ? ආතතියක් කරනවා. අරක වෙනවනම් හොඳයි මේක නොවේවා කියලා. නමුත් මේ දෙකම හිතේ සත්‍ය ප්‍රකෘති දෙකක්. හිතේ ප්‍රකෘති දෙකක්. විකෘති දෙකක් නෙවෙයි. විකෘතිය සහ ප්‍රකෘතිය නෙවෙයි. ඒ නිසා අපිට කරන්න දෙන්නේ මේක නොස වෙන මනසක් ඇති කරනවා. ආදම් විවේකයි. ඉතිවිලි චංචල නැහැ. ආදම් චංචලයි. ඉතිවිලි නැහැ. මේ එකක් આવොත් ඊගාවෙ කියනවා. ඊගාවෙත් මේ කියනවා. ඉතින් ඒක දිහා පැත්තකට වෙලා බලන්න නම් මේක එකක් එක්කවත් අඳුර ගන්න යන්න නෑ. ඒක උඟක් අමාරු වැඩක්. මොකද හේතුව ගොඩක් වෙලාවට මේ හිත හඳුනා ගැනීම නිසා අපි දිගට මේ හිත තමයි අපේ ආත්මය ඉතාමත්ම ගැඹුරු අනන්‍යතාවය කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ හිත දිහා මේ විදිහට බැලුවොත් ඒක විතර චපල ඒක විතර න්‍යාය පත්‍රයක් නැති ඒක විතර පූර්ව නිගමන දෙන්න බැරි වෙන මොනම දෙයක්වත් නැහැ. අනේ ඒ හිත දිහා පිට කෙනෙක් වගේ බලන්නේ හිටියොත් ඒ නිශ්චලකම භාවනා ප්‍රතිඵලයක් නෙමෙයි. චංචලකම කෙලෙස් වල ඵලයකොත් නෙමෙයි. මේ ඉති ඇති. ප්‍රශ්නයක් අපි ඇති කරගන්නේ මේකට වඩා මේක හොඳයි කියලා තෝරන්න ගිය දවසේ. ඒක නිසා අපි මේ මේ ප්‍රකාශය අනුව කරන්න තියෙන්නේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අනුගේ එකක් වාගේ. එහෙම නැත්නම් තමන්ම රංගනයක් කරලා වීඩියෝ කරලා දැන් වීඩියෝ ක්ලිප් එක බලනවා. දැන් ඉතින් කරන්නේ දැන් නැන්නේ කරපරි කරලා ඉවරනේ. ආන්නේ වගේ බලන්න ගියාම පේනවා මේ බලන්නේ මගේ හිතේ මේ කාගෙත් හිත ඔච්චරයි. ඉතින් කාටරි අත උසලා කියන්න පුළුවන් ද මගේ හිත නිශ්චල බවෙන් චංචල බව කරනවා චංචල බව නිශ්චල බව කරනකොට වෙනස්යක් වෙනවා කියන්නේ. මොකද තමයි වෙන ප්‍රශ්නේ කියන්නේ අපි අරකට කැමතිනවා මේක එපයි කියනවා. ඊට පස්සේ ඉතින් දෙකන්දු. ඊට පස්සේ තමයි සික්ටේනිසම් දෙකට බෙදා ගන්නවා අරකයි මේකයි ගැටුම තියෙන දෙකම සමහිත දෙන්න පටන් අරගත්තා. නැත්නම් පුළුවන් කරගත්තොත් මේ පොඩි පොඩි පරිශන මට්ටමක විනාඩියකට තප්පරයකට තියෙනවා ඒ පරිශනය කරන ටිකවත් අඩු ගන්න ආතතිය නැහැ. අසහනෙ නැහැ. තරබුම නැහැ. ඒකන උත්තරේ තියෙනවා මේ ප්‍රශ්නේ ඇතුළේ. නමුත් මම කියනවා මේ වගේ භාවනා කරලා අත්දකලා ඒක මේ විදිහ ප්‍රකාශ කරන්න ගොඩාක් කල්යනා මොකද භාවනාවට බහින්නේ මොකද්දෝ චිත්‍ර රූපයක් පවා. අන්න අතෙන් යන්න ඕනේ ඒක තමයි හොඳ දේ කියලාගෙන ඉතින් පුත්‍රයන්ට කියනවා ඔය හිතාන යන දේ තුළ නිවන තියෙන්න පුළුවන් නැතිවෙන්න පුළුවන් ඔය ප්‍රතික්ෂේප කරන දේ තුළ නිවන තියෙන්න පුළුවන් ඉතින් මේ පූර්ව නිගමන තියෙන තාක්කල් කවදාකවත් අපිට විශ්වාස කරන්න බෑ අපි හරි එල්ලට වෙදිචයි කියලා මේක පේන තියෙනවා දෙක දිහාම බලලා පොඩි ප්‍රකාශයක් කරනවා ඉතිවිලි නැතුව තිබුණාත් ඉතිවිලි ඇති තිබුණාත් මට ඒක දිහා බලාගෙන පුළුවන් ගැතියක් තියෙන එකට කියනවා තාදී ගුණය කියලා නොසලෙන මනස කියලා ඒ හේව ගතිය කියලා කියනවා. අන්න ඒක තමයි භාවනා ජීවිතයක තියෙන අන්තිම ඉහළම පන්නරේ. ඉහළම අත්දැකීම තමයි කක්කයි අසුචි දෙකම තිබ්බහම දෙකම දෙහා බලන්න ඉන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝගේ දේවදත්තයි දෙන්නම දෙහා එක විදිහට බලන්න පුළුවන් වෙනවා. එතකොට අපිට ඒකෙන් ආතතියක් එන්නේ නැහැ. ඉතින් අපිට හිතෙන්නේ දේවදත්ත දිහා බලලා මුණට කියලා ගහන්න ඕනේ බුදුහාමුදුරුවෝ දකපහම තුන් තරක් වඳින්න ඕනේ. ඒ සාකල්‍යයෙන් දෙවියන් දකින්නකොට තද වෙනවා බුදුහාමුදුරුවෝ දකින්නකොට ඒත් තද වෙනවා හද ගන්න බෑ. ඒ නිසා මේ නිකාං හම්බෙන එකෙන් බුද්ධම විදියට අපි ආතතිය ඇති කරගන්නවා. මොකද පූර්ව නිගමන නිසා මේක හොඳයි මේක නරකයි කියලා බුදුරජාණන් දෙකිනවා එහෙම ආචාර පද්ධතියක් ඕනේ. නමුත් ඒක අල්ලගෙන ඉන්න එක තුල සත්‍ය නැත්නම් මොකද වෙන්නේ? ආචාර්යෝ කරනවා. ඔය තුල සත්‍ය නැත්නම් ඔබට හිතන්න වෙනවා අරකට මේකට අඩු ගන්න සමහිත තියලා බලපන්. අඩුගානේ සමහිත දීමේ අදහස බව මානසික ආතතියෙන් තොරයි. අසහනයෙන් තොරයි. ඉතින් ඒක තමයි අපි තමන්ගේ හිතට කරන ලොකුම ලොකු අනුකම්පාව. තමන්ගේ කායට කරන ලොකුම ලොකු අනුකම්පාවන්නේ මදහත් හිතේ විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙකම අපේ ජීවිතය ආංශිකයි. ඒක කොටසක් හයිලයිට් කරලා තියෙනවා, ඒක කොටසක් අද කරලා තියෙනවා. ඒක නිසා ජීවිතේ නිකන් කොර වෙලා යන්නේ. අරහත දුවන්නේ. අර දෙක දිහා සමහිත බලන්න පුළුවන් නම් ඉතින් එතකොට හැබැයි මේ ජඹුරෙන් සිද්ධ වෙන දෙයක් තමයි මේ භාවනා කරන්න හෝ මොන හරි දෙයක් කරන්න දෙන උද්‍යෝගේ බහලා යනවා. සමහිත බලන්න නම් ඉස්සලන උද්‍යෝගයක් වෙනවා සමහිත බලන පුරුදු කරපු ගමන ඉතින් හිතවිලියාවත් tempat හිතත් දෙකම එක නම් භාවනා කරන්න මොකටද? භාවනා කරන්න ගත්තා කොහෙන්ද එන්නේ? වීර්ය කොහෙන්ද එන්නේ? සතිය කොහෙන්ද එන්නේ? අන්නේ ඒ ඒ Java අඩු වෙන ගතියක් වෙන්න තියෙනවා. හැබැයි ඒක කවදාකවත් අහිණියක් වෙන්න සිටින්නේ නැහැ. ඒ පුද්ගල එන්නේ එන්න තැම්පත් වීම තලසුණා බවකට පත් වෙන නිසා වෙන්නේ. ඒ නිසා මේ මොටිවේෂන් එක තල්ලු කරන ගතිය අඩු වීම දැනට ප්‍රශ්නයක් කරගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න හිතට නිසිනින්ද නටන්න ඇරලා නටන සීලක පිටලානේ. මේ නටන දේවල් දිහා සම්පූර්ණ ජවනිකා ඉවරකම් බලන්න. අතට මැගදී අත දාන්න යන්න එපා. එතකොට අපිට චිත්‍රපටියේ රඟපෑම රංගනය බලා ගන්න බෑ. ඒකට අපේ නිරීක්ෂණ ඔක්කොම ආංශිකයි විනිශ්චය ආංශිකයි. ඒ නිසා සම්පූර්ණ හිතවිලි කැළඹෙන හිතක් ආවත් ඒකේ මුල මෙහෙමයි. මුල කියන්නේ නිශ්චල හිතේ. ඉතින් කැළඹෙනවා. කැළඹිලා සම්පූර්ණ කියලා ආය නිශ්චල වෙනවා නම් මුලිමුත් නිශ්චල නම් මැදිමුත් අගරත් නිශ්චල නම් මැද කොච්චර කලමුණත් හිත කෙලෙසෙන්නේ. අන්නේ මේ චක්‍රය බලා ගන්න නම් මැදදී අත දාන්න බෑ. මැදදී විනිශ්චය කරන්න බෑ. මැදදී මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න එපා. දුරස්තව බලහන් ඉන්න කොච්චර භවනා කරන්නද? අපි යනවා ඊගා ප්‍රශ්නට. ඇතම් දිනවල මෙසේ සිතුවිලි සහ නිශ්චල තත්ත්වයේ සිත මාරුවෙන් සිටින විට සතිය ගිලිහි යයි. මේ අතර කාලයේ සිදු කිසිම දෙයක් මතක නැත. ඇතැම් විට නිින්ද ගිය බව සිතෙන අතර ඇතැම් දිනවල භාවනාවෙන් පසුව හොඳ අවදි මනසක් ඇත. මෙසේ වන්නේ සැබවින්ම නිදිමත නිසාද නැතහොත් සතිය මොට නිසා සියුම් වූ සිත සතියට හසු නොවන නිසාදයි මට සැකයක් ඇත. කරුණාකර පහදා දෙන්න මෙන් ඉල්ලමි. මයික් එකට කතා කරන්න නිසා පිටිපස්සට ඇහෙන්නේ නැද්ද කියලා මට හිතෙනවා. පිටිපස්සට ඇහෙනවද මේ ප්‍රශ්න කියවෝ? හොඳයි. එහෙනම් අපි මේ සේවයෙන් පහ කරන්නේ නැහැ. සේවයේ වැඩ කරන විදිහ කතා කරන්නේ. හොඳයි වැඩි හොඳයි. මේක අපි ඔය පර්සනල් රිට්‍රීට් එකේ අන්තිමටම ප්‍රශ්න සාකච්ඡාවේදී පොඩ්ඩක් මතු කරගත්තා. මම කියපු එකම මම මේ නැවත කියන්න හදන්නේ. අපි මේ සත්‍ය ඒකාන්ත අපි මේ මේ වගේ නාගරික ජීවිතයක සල්ලි වගේ තමයි හම්බ කරන්නේ සත්‍ය තමයි. සත්‍ය කරගෙන කරගෙන කරගෙන යනකොට අපිට හිතෙන්නේ අපි සැලසුම් කරන්නේ උදෙන් පටන් ගත්ත හැන්දැනක එක දිගටම සත්‍ය තියනවා කියලා තමයි අපි ප්‍රශ්න නගන්නේ. ගෙදරදී සත්‍ය පාත්තන්නේ කොහොමද? කනකොට සත්‍ය පාත්තන්නේ කොහොමද? මේකේ එහෙම අදහසක් නැහැ. මේක මේ සතිය කියන ධර්මය හරහා ජීවිතය බලාන යනකොට ගොඩක් දිනු වුණාට පස්සේ මම නැවතත් කියනවා. අවධාරණේ ගොඩක් දිනු වුණාට පස්සේ තේනවා මෙන්න මේ ටිකේ සතිය නැහැ කියලා. ඒ තමයි ලොකුම ලොකු ජාග්‍රහණ අපේ ජීවිතේ. නමුත් ඒ සතිය මගේ මෙතෙක් කළා තිබුණ නැහැ කියනකොට හිතේ තියෙන පශ්චාත්තාප හැඟීමක්ද නැත්තම් එහෙව් ගතියද නොසලින ගතියද කියන එක තමයි යෝගාවචර ජීවිතයේ තියෙන දක්ෂකම. ඒක මේකේ ලියවිලා නැහැ. ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒක වෙලාවකදී මට තේරෙනවා මම නින්දද දන්නේ මොකද්ද දන්නේ මම නැගිටලා බලනකොට මට දන්නේ සතිය කැඩිලාද? එහෙම නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා තදවල චෝදනාවකින් නෙවෙයි ලියලා තියෙන්නේ. ඒක නිසා යම් ප්‍රමාණයක් අවබෝධකින් වාක්‍යමකින් ලියලා තියෙනවා. ඉස්සෙල්ලා මම කියන්නේ නිශ්චල හිත චංචල හිතෙන් කැඩිලා ආයෙ නිශ්චල භාවයටපත් වෙනවා. චංචල හිත නිචල භාවකින් කරලා චංචල භාවයටපත් වෙන. ඒ වගේ සතිය හොඳට පීරගෙන යනවා වගේ ගිහිල්ලා හොඳට සිව් වුණාට පස්සේ සතියත් එක්කම සංඥාව සිව් වෙනවා. සංඥාව ස්පර්ශය ස්පර්ශ කරගන්න බැරි මට්ටමට බහින. ඒ කියන්නේ අපේ යටිහිතට බහිනවා කියනකො බටහිර චින්තනය යටියට බුදු හිත යටිහිත කියලා දෙයක් බුද්ධාගමේ නැහැ. ඒ යටිහිතට බහිනවා. යටිතර බැස්සට පස්සේ සංඥාව නැති නිසා කිසිම මතකයක් නැහැ. හැබැයි නිින්ද කියලා නැති බව කලින් හොඳට පුරුදු කරපු එකකට ක්ලාන්ත වෙලා නැති බව හොඳට පුරුදු කරපු එකකට මැරිලා නැති බව පුරුදු කරපු එකකට තියෙනවා මේ මතකේ නැති වුණාට මේ ටිකේදී නිින්දද නැද්ද සතියෙන්ද අසතියෙන්ද මැරිලාද නැද්ද කියන එක වෙනද වගේ නැති පැත්තට දාන්න මට පේනවා මේක හරහා නිින්දක් තිබුණත් නැතත් ජීවත් වුණත් නැතත් සතියෙන් අසතිය දෙකම තිබුණත් නැතත් මේ යට මොකද්ද පැවැත්මක් තියෙනවා ඊට පස්සේ ආයේ සතිය එනකොටම ගැස්සিলা කියනවා දැන් මේ පහු කරපු චිත්තක්ෂණේ සතිය නැහැ මතකේ නැහැ නිින්ද ගිහිල්ලා කියලා දිකට දිකට දිකට දිකට ප්‍රශ්න ඇති කරනවා මේ ප්‍රශ්න ඇති කරන හැම කෙනාගේම මේ වෙච්ච සිද්ධිය පිළිබඳ පශ්චාත්තාවයක් එන්නේ නමුත් සර්වඥාන්සේ මේකට තමයි අපි ගෙනියන්න හදන්නේ. පොට්ටපය සූත්‍රයේදී පෙන්නනවා සංඥාග්ග කියලා වචනයක්. සංඥාව දැක දැක දැක දැන ගෙවන් කරුවට පස්සේ ගෙවන් කරව බව දැනෙන්නේ ආය සංඥාවකින් කලබල වෙච්ච තැනදී කියලා සර්වඥාන්සේ බොහෝම ලස්සනට කියනවා. ඒක මම හිතනවා කාටත් තේරුම් ගන්න පුළුවන්. නිින්දේ ඉනකොට නිින්දින්න බව තේරෙන්නේ නැහැ. සංඥාග්ගයට ගියාම සංඥාග්ගය ආවෝද කරන්න බෑ. අසත්‍යයේ ඉන්නකොට අවබෝධ කරගන්න බෑ. හැබැයි ඊට පස්සේ ඒක පාට ගැස්සුනට පස්සේ අනේ මට සංඥා තිබුණේ නැහැ. මට සත්‍ය තිබුණේ නැහැ කියලා කැළඹිල්ලක් එනවා. ඒ කැළඹිල්ලෙන් වෙන්නේ අර තිබිච්ච නොතිබිච්ච ඝර්ෂණයක්, තාපයක්, දැවිල්ලක්, තැවිල්ලක් හටගන්න. හටගත්ත ගමන් අපේ හිතේ තියෙන සංසාරික ගතිය තමයි මේ වෙච්ච එක බැකයක්, වෙච්ච එක ලිසායමක්, නින්දක් කියලා ඒ කම්පණය මතින් ටිකින් ටිකට ටිකින් ටිකට හිතවිලි හරියටම මේ නැගිටින වෙලාවේදී දැනගත්තොත් මේ ඉඳලා තියෙන නිවනේ වරදොල පෙරුම් ගන්න එපා මම මේ අංගවන්ටයි රිදවන්ටයි කියන්නේ නිවනේ දැන් මේ දැන ගැනීම මේ ගැසිලෙන් සතමයි දැනගත්තේ මේ ඉස්සරම ළඟ සංඥාවක් නැති බව ඒ වෙලාවේ බුදුහාඳුර මන්ත්‍ර දෙනවා මන්ත්‍රපන් ඒතං සංසං ඒතං පණිතං යදිදං උපේක්ඛා මෙය සාන්තය මේ ප්‍රණීතේ එනං යති බුද්ධ බෙකා හොඳයි මේ ගැස්සිච්ච ගමන් එන සංඥාදිගේ හිතට සලුංගල් අරින්න ඇඳ දෙන්න එපා වෙන විදිහකට කියනවා මේකට පශ්චාත්තාප වෙන්න එපා මේකට පශ්චාත්තාප නොවේ ඉඳනං මේ යෝගාවචරය පළවෙනි වතාවේදී මේ පාඩම ඉගෙන ගන්න නැහැ පළවෙනි වතාවේ කමඨාන් සුද්ධ කාට මේක ඉගෙන ගන්න නැහැ කොච්චර කරත් දවසක පාට ගැස්සිලා ඉන එක එන්න පටන් ගන්නවා එතකොට තේරුම් ගන්න වෙනවා මේ අපේ විඥාණය මොන්නව හරි පදනමක් හදාගන්න හදනවා එයාගේ පැවැත්මට. දැන් ඉස්සෙල්ලා තිබුණ එකේ සංඥාව නැති තැන සත්‍ය නැහැ කියලා තැන විඥාණයට ඇඟිල්ල ගහගන්න තැනක් නැහැ. විඥාණයට පාදමක් නැහැ. විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැහැ. ප්‍රතිෂ්ඨාව නැති විඥාණය අසරණ වෙලා තවදුරටත් කෙලෙස් හදන්න බෑ කර්ම රැස් කරන්න බෑ සංසාරය පවත්වන්න බෑ ඊගාවට මැදින පළවෙනි සංඥාවෙදීම අපේ හිත කලබවල බය කරවල ඒක දිගේ හිතවිලි හදන්නේ හැමෙන් විඥාන පදමක් හැදෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ නැවත අවදි වෙනකොට self awareness කෙනකොටම බය වෙන එක තමයි නුපුරුතු මනසේ හැටි. මේක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න වෙන්න දිලා ඒකට කලබල වෙන්නේ නැතුව මේ මේක ඉස්සලා තිබිච්ච ඒ තැන කිසිම දර්ශනයක් නැහැ. කිසිම සංඥාවක් නැහැ. සත්‍යයක් තිබුණ බවක් දන්නේ නැහැ. ඒ නිසා එතන දුකක් නැහැ. අපේ හිත මේ තරම් දුකට කැමති. අපේ හිත මේ තරම් දුකට තණ්හා කරනවා. මේ දුක කෙරේ තියෙන තණ්හාවට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අර නිකන් විවේක තන තිබ්බහාර පේන්නේ නැතිවීමක්, පාළු වීමක්, අසරණ වීමක්, අනාථ වීමක්. ඊට පස්සේ හම්බෙන්නේ මේ බය චකිතය දුරදි යන ගමනකට පොහොර වෙනවා. ඒක නිසා ඒ අபிසඤ්ඤා නිරෝධ කියන වචනේ විස්තර කරන දිග සූත්‍රයක් පොට්ටපාද සූත්‍රය. අන්නේදී සංඥාව අපි කියමු ප්‍රසවාස කෙලවර කියලා. අල්ලාගෙන බහිනව බහිනව බහිනව බල දන්න අන්තිම නැට්ටට යනකම්. එනකම් ආස ප්‍රසවාස දෙකම හින්දනවා අන්තිම මට්ටමට යනකම්. එතෙන්දී හිත කලබල වෙනවා. දාඩිය දානවා, වක්කාර වෙන්න හදනවා, සෙල්ලම් වගේක් යනවා. අර කොහොම හරි ඒක මාරු කරන දවසක හිතමු සංඥා ස්පර්ශෝ ස්පර්ශ කරන්න බැරි තැනට යටි හිතට බැස්සා. බැසලා බැස්සේ සංඥාව මතක නැහැ. භාවනා කරපු ඉරියව මතක නැහැ. කාලය මතක නැහැ. සතිය නැහැ. ඒකට ඒක සතිය නැහැ කාලය මතක නැහැ කියලා දැනෙන්නේ ආයේ අවදි වෙච්ච වෙලාව. අන්න එතන තමයි ශික්ෂාව තියෙන්නේ. එතෙන්ද දැනගන්න මෙතෙක්ලා හිටපු තැන හොඳයි. මේ ඕනකමට යන්න බෑ. ඒක නිසා මේ දැන් හිට කරදර නොගැනීම තමයි එකම දේ. ඒක නිසා මට නැවතත් අර තිබිච්ච හුදේකලාව මම දෙන්නම් මේ වචනේ හුදේකලාව කියන්නේ ඒකට විවේකයේ කියන්නේ ඒකට විස්රාමයේ කියන්නේ ඒකට ඉතේ සාන්තිය කියන්නේ ඒකට ඔන්නම් තනිපංගලම කියලා කියන්නේ අනේ මට මේ තනිපංගලම හොඳයි මේ අලුතෙන් ආපු කැරබිල්ලට වැඩි කලබිල්ලාවෙත් මම කියලා නෙමෙයි නමුත් ඒකට පොහොර දාන්න එපා ඒතර පුංචි කම්පැනි එකට පස්සේ ආයෙත් අර වගේ යටි ඉසට බහින්න පුළුවන් ඒකේ සුන්දරම දේ තමයි ඒ යටිහිත වශයෙන් අපි ඔක්කොම එකයි. යටිහිතේ ගැහණු පිරිමිකක් නැහැ. යටිහිතේ නිවන් දැක නොදැක වෙනසක් නැහැ. යටිහිතේ සිංහල බෞද්ධකම් කතෝලිකකම් නැහැ. උඩු හිතේ කැළඹිලි හිතේ තමයි ඔක්කොම ඔය තේරිලි බේරිලි මනෝන් කිරුන් සේරම. ඒක නිසා ආයත මනෝන් කිරුන් නැත්තඳ ගියාම මට පේන්නේ මම නැති වුණා. මොකද මේ පොදියක් නේ අරගෙන යන්නේ අපි මේ. මම ආසවලාය අරකයි මේකයි කියන හේරම අයින් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි සංසාර ගාන කුණු විහන මේ කුණු පොදිය. සංසාරයෙන් සංසාරට උස්සගෙන යන මේ භව පොදිය උන්වහන්සේ දවස් 7න් කපලා පෙන්නනවා. මට අවුරුදු 8ක් වැඩිම යනවා කපලා පෙන්නන නමුත් අපි බාහිර ගන්න කැමති නෑ. ඉතින් બોලේ මම මොකද කරන්නේ? මේ ඉන්න උංගුව දෙනෙක් මේක අත්දකලා තියෙනවා. අත්දකට ඒක අභාග්‍යයක්. සතිය නැතිවීමක්, තෝන්තු වීමක් කියලා ඉතින් කේන්දර බලන්න යනවා, සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා, පිරිත් නූල් දානවා, බය වෙනවා. නිසා බුදුහාමුදුරුවෝ හරි, ධර්මයේ හරි. නෝද දීපුතක බාර ගන්න නැත්තම් මේක වෙදි කියන්න කමක් තියෙනවා කියලා මට තේරෙන්නේ. නිසා ටැග් දෙනවට වැඩිය ගොඩක් වටිනවා ටැග් බාර ගන්න. ඉතින් මේ ඉන පෙස ගන්න මට ගෙටගේ 180ක් විතර ඔක්කොම මේක අත්දකලා තියෙනවා. කීප දෙනෙක් සයිකියාට්‍රිස්ලා ගාවට යන්නේ. කීප දෙනෙක් පිරිත්තුන් ගත ගන්න ඇති. කීප දෙනෙක් සාන්ති කර්ම කරවන්න ඇති. ඒක නිසා කියන තුනා සයිකොതെරපි without the self කියලා පොතක් තියෙනවා. මෙතෙන්ට ගියාට පස්සේ පිස්සු සයිකියාට්‍රි කෙනෙක් ආවට ගියාට පස්සේ උට මොකද්ද කරන්න පුළුවන්? ආය ආය මම ආයනේ ඇති කළා දෙන එක විතරනේ. මාන්නේ ඇති කළ දෙන එක විතරනේ තණ්හා කරන දෙයක් ඇති කළ දෙන එක විතරනේ ඉතින් සයිකියාට්‍රිස්ට් සයිකෝതെරපි කරන මිනිහා self එක නැති මිනිහෙක් නම් මිනිහා කියාවි අනේ පුතේ උඹ ෆ්‍රික්ෂන් එක නැත්තන්ට ගියා. දුකක් නැති තැනට ගියා. ඔක තේරෙන්නේ ගිය කෙනාට විතරයි. ඔක බය වෙන්න කාරණානේ ඔන්නක පුළුවන් තරම් පුරුදු කරපන්. ඒ ඒ ඒ කියන හිස්තනේ ඥාන පිළිම කන්නේ. බෞද්ධ බෞද්ධ කන්නේ. ඉතින් කන් නැති වෙන්න මට නිකන් මොකද මොකද වාගේ මොකද ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, සල්ලි තියෙනකම් මොන මොකද්ද ගන්න නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවි යනකන්නේ තියෙන අපිට කම් ගොඩක් තියෙනවනේ. අර තන කන් දෙහෙලම කපලා යනවා. අර කම් මේකම් මොකද නැහැ. ඉතින් අපිට පේන්නේ අසරණ වුණා, බය වුණා, තක්කමුක්ක වුණා. ඉතින් අපි වතුර ගා ගන්නවා, හීන් දාගි දානවා, පෙත් කවි කියනවා, පිසිත් නූල් ගැට ගන්නවා, බුලේ මොකද කරන්නේ කියන්න තියෙන එකයි භාවනා කරොත් නම් ප්‍රතිඵල තියෙනවා බාහිර ගන්න කැමති නැත්නම් මොකද කරන්නේ මේ අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ ඉතින් මෙතනයි නිවන කියලා අඳුනගත්ත එක බුදුජානක හිමිගේ මොන තරම් නැචරල් සිලෙක්ෂන් එකක්ද අයින්ස්ටයින් කවුළුවට ඇපල් ගෙඩියක් කඩච්චාම ඌ අල්ලගත්ත එකකට නොබෙල් ප්‍රයිස් දුන්නා ලෝකේ ලොකුම නම් බුදුනා බුදුජානක හිමි මේක අඳුනගත්තට කිසි කෙනෙක් මොකක්ද හම්බු දෙන්න කෙනෙක් නැහැ බුදුහාමුදුරන් කවුද හම්බු දෙන්නේ භාවනා කරපු මොකද දෙනෙක් මෙතෙන්ට මේකනකට ගිහිල්ලා ඔත් මේගොල්ලෝ gederin එන්නේ රත්තරම් පාට මොකද්ද අරගෙන යන්න දැන් නිවන කියලා නැත්නම් ඉනිමගින් උඩට උඩට ගියාට පස්සේ මොකද්ද ඕ ලස්සන දිවි ලෝකයක් තියෙනවා ඒකනේ නිවන කියලා බලාපොරොත්තු වෙන්නේ ඉතින් එහෙම එකේ මේක බලනකොට අදග්යක් වාගේ මම දන්නේ හරියටම ඔය ආක්කින් කියන්න හදන දේ තමයි විග්‍රහ කරන්න කියලා නමුත් ඒ පොට්ටපාසූත්‍රය පහුගිය දසවල් නිසන් වනේදී සාකච්ඡා කරා. ඒ ශ්‍රාවස්ති කරපු රිට්‍රීට් සාකච්ඡා කරා. ඒ වගේම දැන් අපි කරන්න බලාපොරොත්තු වෙන ගණප මොග්ගල්ලාන සූත්‍රයේ උඩින් තියෙන ආනිජ සප්පයි කියලා සූත්‍රයක්. ওই සූත්‍ර දෙකේම ලස්සනට සරුවචනාංශේ ඒ ගොරෝසු තැන ඉඳලා සංඥාව සංඥා කරන්න බැරි ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට ලස්සනට ගෙනල්ලා ඔක කොටු කරලා පෙන්නනවා. මෙන්න මේකට ගිහිල්ලා මේක තමන්ගේ හැබෑනි වහන බව. සෙකන්ඩ් නේචරක බව. ඇට් හෝම් තැනට ගියා නම් එච්චර තමයි බුදුහාමර ඉල්ලන්නේ අපි. වේදන සහතිකවත් වේදන විපස්සනා ඥානවත් වේ ධානවත් ඒ ඔක්කොම අතරමඟදී හම්බෙන්නේ නැහැ හැතම කල ටිකක් විතරයි. ඉතින් මේක හම්බුනාට පස්සේ ඒකට ඒක අගය කරන මගේ ජීවිතයේ සංසාරේ ලොකම දේ කියලා අගය කරන පුංචි පිනක් තිබිලා බෑ. පුංචි සෙල්ලක්කාරකමක් තිබිලා බෑ. පුංචි අත්දැකීමක් තිබිලා බෑ. පුංචි වැරදි පිළිගන්න ගතියක් තිබිලා බෑ. නැත්තම් මේක බොහොම පොදු දෙයක්. නමුත් එතන ගියාට පස්සේ ස්පාසුවක් වෙන්න නම් සෑහෙන තුනක් තියෙනවා. සෑහෙන යෝනිසමංස්කාරයක් ඕන. රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක්. ඒ කියන්නේ අපි වෙනද හිතනවට විරුද්ධව හිතන්න පුළුවන් ගතියක් තියෙනවා නේ. ඒක නිසා මේක උපේන දෙයක් නෙමෙයි. දෙන තැනක බාර ගැනීමක් තියෙනවා. ඒකමයි මම ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් කිව්වේ ඉඳ ගන්නකොට මේ වගේ විවිධ තැනකට යනවනම් දැන් දැන් භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා වගේ තැනකට යනවනම් යෝගාචරය ඒක අගය ආඩම්බරය කරන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ ඒක තව පැත්තකින් කියත හැකි අපිට ආනාපාන තියෙනකම් හොඳටම ෂුවර් නිවන් දැකලා නැහැ. කවදාද නිවන් දකින්නේ ආනාපානිය අයින් වෙච්ච ගාන. පිම්බීම ඇකිලෙන් භාවනා කරන පිම්බීම ඇකිලෙන් කියන තාක්කල් භාවනාවේ කෙලවරකට හෝ හොඳ වටින තැනකට ගිහිල්ලා නැහැ. අරමුණ අයින් වෙලා නිමිත්ත සංඥානේ අනිමිත්ත සංඥාය තමයි නිවනට යන්නේ. සතියෙත් නිමිත්ත තියෙන තාක්කල් තාම මොන්ටිසෝරි පන්තියේ. නිමිති යුරුණාට පස්සේ තමයි භාවනාවට බයින්නේ. ඉතින් මේ නිමිත්තක් අල්ලන දඟලන්න හදනවා අර ගුරුවරයයි අර නිමිත්තයි අරකයි මේකයි කියලා. ඒක අවශ්‍ය මුලදී පිළිසිදුකම අවශ්‍ය නමුත් මම හිතන්නේ මේ පිළිසැටීම අවශ්‍ය වෙයි කියලා. ඒකට ගොඩක් භාවනා කරලා තියෙනවා. මේ වගේ තැනකට ආවට පස්සේ නිමිත්තක් නැතිකම මතකයක් නැතිකම සංඥාවක් නැතිකම භවයේම කොටසක්. ඒකට අවදි වෙන්න පුළුවන්. අවදි වෙන්න නම් ඒකට වෛර කරන්න එපා. ඒකට දක්කු මුක්කු වෙන්න එපා. කරප්පන් වෙන්න එන එක තේරුම් ගන්න. අපේ මේ තියෙන බීතිකාව නිසා මේක ඉදිරියට ආපු මනුස්සය අපව හැරලා යන්නේ. ඒ නිසා මේකට කොච්චර වෙලා ගත්තත් මේ වගේ මාතෘකාව සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් මේ මාතෘකාවට එක වැඩ කරන්න. ඒකත් දාකවත් කාලේ නාට්‍ය හරීමක් නෙවෙයි. අපතේ හරීමක් නෙවෙයි. මේකට එකම ක්‍රමය ජීේ නැවතට කරලා උරු කර ගැනීම පමණයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානය වඩාගෙන යන විට ආස්වාස ප්‍රාස්වාස ඊතා සියුම්ම දැනෙන තැනට පැමිණේ. එම අවස්ථාවේදී සිතට වෙනත් අරමුණු ගලා ඒමද අඩුවේ. පැමිණෙන අරමුණු විදර්ශනාවට යොමු වන බවක් දැනේ. ඒ නිවැරදිද? නැතහොත් ආනාපානයේම සිත තබාගත යුතුයද? ඒකෙදි කියන්නේ තමන්ට ආනපානේ හරි ගත්ත මූල කර්මස්තන ජීවිගෙන යනකොට යනකොට ඇතිවෙන මේ ස්තන නිදහස විවේකයේ උදකලාව තනිපංගල මොකක් හරි එනවනේ ඒක එනකොට ඉතින් යම් හේතුවක් නිසා හෝ අ හේතුවක් නිසා සැකයක් කරනවා නම් ආනපානෙම සරණ යන්න කිසිම සැකයක් නැහැ පණින්න කැමති නම් බාල දක්ෂයෙක් වගේ ගර්ල් කයිචෙක් වගේ අර විවේකයට යන්න ඒ නිසා සැකනම් දෙකට දෙතාවර නම් චක්කු මොක්කු නම් හීන දාඩිය දානවනම් වක්කාර වෙනවනම් ඉතින් ආනපාන කරගෙන යනවා. ඒ කියන්නේ තාම කොන්ද පය නැහැ කියන එක. තාම වැඩේට ලෑස්ති නැහැ. එතකොට සිවුම් වේගන යනකොට නෝනා කම්මෝගෝ චිකාගෝ කියලා පනින්න ලෑස්ති නම් රාජාවෝ මහෝ ගංගාවෝ කියලා බය වෙන්න දෙයක් නැහැ. මොකක්වත් හොයන්න යන්න බෑ. all frog jump into the water prop that's it. බැන්නම් ආනපාන හොයන්න, ගුරුවරයාට කතා කරන්න, කමඨාන් සුද්ධ කරන්න, ඔක්කොම වැඩ කොටස කරදෑයි. මොකක්වත් නිසා නෙවෙයි තමන්ගේ භාවනා අත්දැකීම තමන් රැක කරනවා නම් ඇත්තට මේකට බේත් නැහැ. ඒ බොරුවට අර නිකන් ප්ලාසිබෝ වගේක් දෙනවා අපි ළඟට ආවම. බය බේත් නැහැ ඒක. කවදා හරි මේ ගුණ කන්දල මත ඇරලා පණින්න කැමති නා. ඉතින්දී මේ පණින්න ගන්න තීන්දුව මානසික තීන්දුවක් නෙවෙයි. තාර්කික තීන්දුවක් නෙවෙයි. ඒක අතාර්කික දෙයක්, අමානසික දෙයක්. එහෙම තමයි පණින්නේ. ඒකත් තුන් හතර සැරයක් පණින්න ඕනේ තල්ල කඩාගෙන. පළසෝවාන් වෙනකොට එක පිම්මක් පනිනවා. ඒත් අල්ලගන්නවා. ඊට පස්සේ සකදාගාම වෙන්න ආයසරක් පන්නනවා. අනාගාම වෙනකොට හෙන්න ලීඩ් එකක් තියලා පන්නනවා. රහත් වුණාට පස්සේ ඉවරයි. එක සැරින් නෑ ඒක හතර පහ සැරයක් කරනවා. ඒක නිසා ශරීරයට ආසාව සහ ජීවිත ආසාව තියෙන තාක්කල් අපි හොරයක් කරන්නේ. ඒක ටික ටික පිටි ගහ ගහ කපනවා. අම්ම ගහ ගහ කපන කපලා කපලා කපලා කපලා ඒ පයින් පැනින්මේදී කාය ආසාව ජීවිතාතාව නැතුව පයින් පිම්මක් තියෙනවා ඒක නිසා හැබැයි මෙහෙමයි එහෙම වෙලාවේදී මානසික අසහන සහ කායික අසහන තියෙන කෙනාට අනිවාර්යයෙන්ම සැකේ පහළ වෙනවා එතකොට අර මෙතෙක් ඉඳ උදව් කරපු ආනාපානෙම තමයි සරණ වෙන්නේ තමයි මානසික සෞඛ්‍යවන්ත නම් කායික සෞඛ්‍ය සම්පන්න නම් බුද්ධ ධර්ම සංග වෙන්නේ මම පණිත් ලෑස්ති නම් ආය කායවත් අහන්න දෙයක්වත් නැහැ සැකයක් වෙන්නේත් නැහැ ඉස්සරහටම යනවා ඒ නිසා සැකනම් විතරක් බයක් ඇති වෙනවා විතරක් අනිත්‍යතාව විතරක් ආනපන සරණ යන්න එහෙම නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟ ප්‍රශ්නය විකාල භෝජනයේ ශික්ෂා පදයේ සමාදාන සමාදන් වූ විට දහවල් 12න් පසු පානය කිරීමට අකැප වීම වර්ග මොනවාද? මේකට මම හිතන්නේ අපි හැම රිසර්ච් රිට්‍රීට් ඕගනයිසර් එකම එවලා ඇති මේ පේපර් එක. ඉතින් රේරුකාණේ චන්දිවුණ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ එක පේජ් එකක් තියෙනවා විකාල භෝජන ශික්ෂා පදයේ එක්ස්පර්ට් නෙමෙයි සාමාන්‍ය එකක් ගන්න. ඇවිල්ලා තියෙනවද මම දන්නේ. ඔබ පැකේජ් එකේ වෙනවා මොකද කැම කියන එක උඟ දෙනකොට ප්‍රශ්නයක්. කැම දාසලානේ තේරෙනවා. ඉතින් ඒක හරියටම රෙගියුලේෂන් හදාගෙන මේකද මේකද කියලා අහනකොට මේ මයිලඟ ඇති මම එවන්නම්. ඒක print out කරන එක තියන්න මෙන්න මේ ටික හොඳයි මේ ටික නරකයි කියලා රේරුකන්න සංසික පොත කවුරුත් පිළිගන්න හොඳ භාෂාව යොදලා තියෙන එකක්. ඒක නිසා මේ ඒක exhausting list එකක් දෙන්න බෑ. <coughs> සම්මාසයෙන් දල ගයිඩ්ලයින්ස් එකක් දෙන්න පුළුවන්. මොකද මේ හාමුදුරුවෝ විතරක් ඉන්නේ සායච්ච මට ප්‍රශ්නයක් නෑ. හාමුදුරුවොත් රැට කණේ කියේ. මේ දවස් 10කට භාවනා කරන්න ආපු ඕගොල්ලෝ මොනව කතා කරනවද? ඕගොල්ලෝ යන්න හදනවා අර කෙලෝරකට. හොඳයි ඒක ඇති නරකක් නෑ ඒකට මට කරන්න තියෙන්නේ අර රේරුකාණේ හැමදෝම කෙනෙක් දෙනවා මිසක මම කියන්න කිව්වොත් එහෙම මම මේ ඉන්න සංඝ පරම්පරාවට විරුද්ධයි කියලා මට චෝදනයි තේරුණාද මන් දන්නේ නැහැ ඕක තේරෙන තරමේ අනුකම්පා කරන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මම ඒක දීලා ඒසට ඕගොල්ලෝ නඩු දානවා දාන්නේ ඒ පොත් පුතාසන සමිතියටනේ. මොකද ඒ ස්වාමීන් නැහැ දැන්. මම දැන තේරෙනවද කියලා මම කියන්නේ මගේ අසරණකම මම කියන්නේ. ඕගොල්ලෝ මේ ඊයේ වරුවේ ඊයට ආව මිනිහා ඉංගන් හොයනවා අන්තිම නැට්ටට. අර ඒකේ අයිතිකාරයා කිලෝලක් නැතුව කවුද රෑ බත් කාලා කවුද අපාය යන්නේ කියලා අහනවා බත් කන්න. ඒක තමයි මේ ඒකත් බේරලා මොකද මම ඒක අපේ කම්පැනි එකක් තියෙන්නේ. ඒ නිසා මට ඒක පාවා දීලත් බෑ. ඒක තනිකරට රිට්‍රීට් ඕගනයිස් කරන කට්ටියගේ වැරද්ද. මම ඕක දැනගෙන ඒ වගේම මේ සංඝයා වහන්සේලා රිට්‍රීට් එකට එනවනම් අපි කියලා තියෙනවා තිල්පත 10 අඩු ගානේ ඔබ සම්පදා කෝක එකක් ශිල්පත 10 රකින්න. අඩුම ලංශෝ කියලා තියෙනවා. ගියේ ඇත්ත යනවනේ යහා කෙලවරටම යන්න. ඉතින් ඒකකොට කියලා දෙන වෙන රේරුකාණ ස්වාමීන් වහන්සේ සම්මත විනය කරක සාන්දරාම ඒ ස්වාමීන් මෙහෙම කියලා තියෙනවා. ඒකෙන් මං හිතා මේ පරණ දැහැන් උතර කම්බේ. ඒ එහෙම කොලයක් මතක නැද්ද? මේකේ දිගේ ඇති ඒ වෙනත් නම් ඔය චූලකාව තියලා තියෙන ඕන වෙලාවක කියපු ගමන් එයා ඒ හරි ගැසලේ පේපර් කියවනවා. ඊටට ගොඩාක් එක එක ස්වාමීන් වහන්සේලා ලියපුවා තියෙනවා විස්තර සහිතයි. ඒක නිසා මම කියන එක එක්සෝස්ට් ඉවර 100ක් ලයිස්ට් කරන්න බෑ මම කල ප්‍රශ්නට උත්තරේ මම අපේ මේ පියා මහත්තයට කපුතර ලපල අපේලා දෙන්න ඒක කොහේ හරි ලොකු අකුර වල තියෙන්නේ මේ ප්‍රසිද්ධ ජනක තියලා තියන්න නැත්නම් පිටපත් කීපයක් කරන් දෙන්න අරගත්තට පස්සේ මේ කැමති කෙනෙකුට බලන්න පුළුවන් අවසාන ලිඛිත ප්‍රශ්නය සීලයක් සීලබ්බත පරාමාසයක් නොවන්නේ කුමන අයුරකින් සීලය රකින්න විටදීද මම හිතන අපි ගත්ත සූත්‍රයේ අපිට තව දෙක තුනක් තියෙනවා සීල පිළිබඳ කතා කරන්න මම මේක තියාගන්නම් අවශ්‍ය ධර්ම දේශනාවේදී කොහොමද වැඩගන්නේ කියලා මේ අහපු ප්‍රශ්නෙට විකාල භෝජන ශික්ෂාපදයට ගත්තොත් අපිට මේ සංසාරේ ඉන්න තාක්කල් 100% ඔය ශික්ෂාපද රකින්න බෑ. සමහත් අද ඉන්නවට වැඩිය හොත් දැනකට යන්න පුළුවන්. ඒ යන්න යන්න යන්න සමාධිය වැඩෙනවා නම් යන්න යන්න යන්න හිතේ විකීප්ත භාවය අඩු වෙනවා නම් හිතේ අන්‍යවිත භාවය අඩු වෙනවා නම් ඒක තමයි සීල කියන්නේ. මේ ශික්ෂා වශයෙන් සහ හිතේ විකීප්ත භාවය වැඩි වෙනවා නම් අන්‍යවිත භාවය වැඩි වෙනවා නම් අංජබජල් වෙනවා නම් ඒකට සීලබ්බත පරාමාසය කියලා කියනවා. මේ සීල්පද තියෙන කාටවත් කරදර කරන්නවක්වත් චිත්ත පීඩා ඇති කරන්නත් නෙවෙයි චිත්ත පීඩා නැති කරන්නයි. නම් සමහරව වඩු ආයුධත් එක්ක පොරපතලා තුවාල කරගන්නවා. මේ සිල්පදම අවුලක් කරගෙන අනුන් මනින්න හදනවා තමන් මනින්න හදනවා වැරදිච්ච ගැන කල්පනා කරනවා එකක්ක සිල්පද වලින් අපේක්ෂා කරන්නේ නැහැ අවිපටිසාරත්තාය ආනන්ද කුසලාන සීලානේ ආනන්ද සීල දකීම සීලේ හිතේ විපිලිසර බව නැති කිරීම සඳහා පමණයි ඒකට කුසල සීලය කියනවා සීලය කියනවා අකුසල සීලයට කියනවා සීලබ්බත පරාමාස මොකද්ද ජටාවක් අතේ වැදගෙන කබායක් දාගෙන අනුරැකෙන තිවර සිල්ල කඩ බලන්න හදනවා මට ඊයේ කරගන්න බැරි දේ ගැන පශ්චාත්තාප වෙනවා උත්කෘෂ්ඨ වෙන්න බැරි දේ ගැන පශ්චාත්තාප වෙනවා ඉතින් එන්නේ එන්නේ එයාගේ පශ්චාත්තාපය වැඩි වෙනවා ඒක නෙවෙයි සීලෙන් අදහස් කරන්නේ සීලික හික්මීමක් ඇති කරලා දෙනවා සීතල බවක් ඇති කරලා දෙනවා විපිලිසර බව නැති කරනවා ඒකට සීලය කියන නිසා ශීලබ්බත පරාමාස ගොඩක් අද තියෙන්නේ අරණ්‍ය වාසී සංඛ්‍යාතුල ඒවල තමයි අන්තිම නරකම ලොට් එක අද ලෝකේ අල්ලගෙන තියෙනවා මොකද්ද සීලයක් කියලා. අයි ඊට පස්සේ අනික ඔක්කොම දිහා බලන්නේ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි. ඉතින් ඊට පස්සේ දන්නේම නැතුව තමයි අත්‍යක්ලමතාන යෝගයට ගිහිල්ලා භාවනා ජීවිතයක් නැහැ, සැහැල්ලු ගතියක් නැහැ. Taman කඩපු සීල් ගැන කල්පනා කරනකොට පශ්චාත්තාප වෙනවා. නැත්නම් අනුන් කඩන සීල් වලින් එන අකුසල් තේරෙම තමන්ගේ account එකට දාගන්නවා. ඉතින් තමයි. ඉතින් සමන් ගොඩාක් කවුරු 8ක් විතර පහුණා මහාන වෙන්න. ඔය කුණු හරපේ ඉඳ. මේ මහානකම ගන්නේ ඒක කටුවටුන්නක් නෙමෙයි. ඒක කුරුසෙට දාලා යන ගහිල්ලක් නෙවෙයි රිලැක්සේෂන් එක. ඒක ඉච්ඡාට වැඩි ජොලිය ඉඳයි විල්පද වගේ. නමුත් යන යන තැන පේන තියෙන්නේ ඒක කටුවටුන්නක් කරගෙන කුරුසෙට දාලා යන ගහගෙන. ඒ මොකද සීලේ දාන්නේ නැහැ ප්‍රයෝජනෙ සලකලා නෙමෙයි සීලේ රකින්නේ. අනුම්මනින්දයි තමම්මනින්දයි. ඉතින් ඒ කියන්නේ අපේ හිත ලෙඩ අපි අපිට තියෙන සික් මයින්ඩ් එකක්. ඉතින් ඒක තියෙන තාක්කල් සීලයක් අර කියන ප්‍රශ්න වැඩි කරන්නේ. අනුන්ක සම්බන්ධතාවලට ගැටුම් ඇති කරගන්න විශාල ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ඉතින් සංඝරත්නහන්සේට ශීලබ්බත පරාමාස කියන වචනයක් අඳුලා දෙන්න කීපෙලා ශීලයේ ප්‍රයෝජන සලකලා නම් මෙච්චරයි. මෙතනින් එහාට මල පැනපොග මම ඕක කරදරයක් වෙනවා. අනේ ඒ ටික දැනගත් දැනගන්න පුළුවන් වෙන්නේ භාවනා කරන කාලේ නෙවෙයි සෝවන් වුණාට පස්සේ. එතකන් අපි මේක පිළිබඳව නිකන් මේ මූල ධර්ම මේ වශයෙන් කරන්න පුළුවන් හරිය මේ මැදමාවතර පැමිණීම තමයි කරන්න තියෙන්නේ. අපි බලමු ධර්ම දේශනාවලදී මේ කොටසත් පුළුවන් තරම් අතුල් කරලා කොහොමද මේ දේශනාවට සම්බන්ධ කරන්න කියලා බලන්න. අපි පැය භාගයක්වත් අරගෙන නැහැ. නෑනේ. ඔන්න හරි අපි පැය භාගයක් එක පැයකට වැඩි අරගෙන. පැයක් මට මට තේරෙන්නේ නැහැ මේ අපි එකට පටන් ගත්තේ කාමාරක්. අය පැයකට ආසන්න කාලයක් කරගෙන තියෙනවා අපි අර කියන විදිහට විනාඩි 50ක් විතර වගේ අපි තව විනාඩි 40ක් විතර කාලයක් තියෙනවා. ඉතින් මේ ලිඛිත ඉදිරිපත් කරන ප්‍රශ්න පිළිතුරු මතින් හෝ එහෙම නැත්නම් ඒක පිළිබඳව තමයි ලැබිච්ච උත්තරය පිළිබඳව අසතුට සතුට පිළිබඳව හෝ ඊට අමතරව අදාළ වෙන භාවනා තමන්ගේ ජීවිත අදාළ වෙන ප්‍රශ්න හෝ තියෙනවා නම් කරුණාකර ධර්ම සාකච්ඡාවක නාමයෙන් සභාවට ඉදිරිපත් කරන්න කියලා මම මතක් කරනවා. ඒ කියන්නේ දැන් කමන්නේ තියෙන්නේ ස්තෝත්‍රයට නැත්නම් ආපකොසක් නැත්නම් මේ තරහට සක්මනේදී එන එකලස සක්මනේදී එන එක මේ ප්‍රණීත වීම සතිය නිසයි අනිකුත් ඉන්ද්‍රයන්ගෙන් එන අරමුණු පවා හුදෙට විස්තර වෙලා පේන්න පටන් ගන්නවා. ඒක ඒකෙන් තමයි දන්නේ සතිය දැන් ඇලයින් වෙලා කියලා. නමුත් අරවද්දිගේ ගියොත් සමහරවිට ඒ දිගෙත් යන්න පුළුවන්. ඇත්තටම ගිහිල්ලා මේ මේ පේන එක දිහා බලලා ඒක මම මේ ගත්ත ප්‍රයත්න නිසා මට හම්බෙච්චි අතිරේක ලාභයක්. ඒක නිසා මේ මෙතික් මේ ටික විස්තරව දකින්න උදව් වෙච්ච සතියම තවදුරටත් දිනු කිරීමට ඒකාන්තයෙන්ම පයෙම පිටවන්න ඕන කමක් නැහැ. මේක දිගේ වුණත් යන්න පුළුවන්. නමුත් ඊට ඉස්සෙල්ලා හොඳ විච්ච දේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේක මේ ඔළුව නරක් වෙලාවක්වත් වෙන අවුලක්වත් නිසා නෙවෙයි. සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන්නේ කාරණා පහකේ දෙක බලයින් වෙච්ච ගමන් මේ දෙක මුණට මුණ දාලා හිටපු ගමන් බල සම්ප්‍රේෂණයක් සිදු වෙනවා ඒ අවුල් වෙච්ච ගමන් ඒ ඒ ඒ කන්දුර වේද ඉතින් අර සක්මන් කරන යනකොට එනකොට පාරට මෙව්වා පෙළ ගැහෙනවා පෙළ ගැහෙනකොට සතිය පවත්තන කාය පස්සද්ධිය විතරක් නෙවෙයි ප්‍රණීත වෙන්නේ ඇහෙන ශබ්දවල පේන රූපවල අනිත් ඔක්කොම පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපිට පේනවා ඒවා ඒ ප්‍රනීත වීම නිසා ඒවා හරි සජීවී වෙන්න පටන් ගන්නවා. ඒවා විස්තර වශයෙන් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අර සත්‍ය කඩා ගන්න නැතුව කෑදරකමකින් තොරව මේ පරිශ්‍රණය රූප වලට වෙක් කරන්න ප්‍රශ්නයක් නැහැ. සැකයක් තියෙනවා නම් විතරක් ආය කකුලට යනවා. අපිට තේරෙන මේක හොඳ දෙයක් කියලා ඒ හොඳ දේ හැන්ඩල් කරන්න පුළුවන් නම් අලුත් ආපු ට්‍රෙන්ඩ් එක දිගේ රූප දිගේ ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒවත් මේක අවුලක් සැකයක් මත කරගන්න බෑ හැන්ඩල් කරගන්න බැරි නම් හොඳම වැඩි තමයි ආයසරයක් කකුලට යන්නේ. ඒ ඔය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ උග්ගටි දඤ්ඤු ඇත්තඳ ඔය භාවනාවේ හම්බෙන කිසිම ප්‍රතිඵලයක් බාධාවක් වෙන්නේ නැහැ සංකීර්ණතාවයක් වෙන්නේ නැහැ. එයා දන්නවා හැන්ඩල් කරගන්න. ඒ නිසා ටට්ටක් ගාලා ට්‍රක් එක මාරු කරගත්ත ගියා. උගා දෙනකොට වෙන්නේ මොන දෙයක් අලුතෙන් ආපු ගම මේ අලුත් දේවල් වලට බය නිසා අලුතෙන් හිඳාරි දාන්න ගන්නවා. ක්ලාන්ත වෙන්න ගන්නවා. වක්කාර වෙන්න බඩ. ඉතින් දැනගන්නවා මොන වුණත් දන්නේ නැහැ කියලා දඟලනවා. ඒසොල් කියනවා අයනම් බබා හොඳේ බබානේ හිටපු දැක්කයක්. ඒකට ආය අර මූල කර්මස්ථානුවේ තේරෙන ඉඳලා ආය යනවා. ඉතින් මොකක් වෙලාවට ලැබෙන ප්‍රතිඵලම සැකයට බයට හේතු වෙනවනම් කියන්නේ තාම මනස එච්චර දියුණු නෑ. ඒකට කියන්නේ fear of now, new, fear of freedom, fear of unknown කියලා. අපේ ජීවිත අවුරුදු කෝටි ගණක් අපේ හිත දන්න ප්‍රසිද්ධ තැන්වලදී ආරක්ෂා ගතියත් නොදන්න තැන්වලදී බය ගතියත් කියන මේ ස්වභාවික වර්ණය තුල තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක අපි හැම වෙලාවෙම දන්න කතියක් එක්ක දන්න තැන දන්න පරිසරයේ ඉන්නකොට හෝම්ලි කියලා කියනවා. අලුත් තැනකට ගිය ගම කලබල වෙනවා. මොකද මේ දන්න තැන නිවන නෑ කියන එක නම් සරුවත්තරසේ පොළොවේ ඇට ගහක් කියනවා. උඹට සැප දැනෙයි මේ නිවන නෑ නිවන තියෙන්නේ නොදන්න ශේෂයේ නිවන දැන්නේ පණින පිම්මට අවශ්‍ය කරන ගැම්මට තමයි සද්ධාව කියලා කියන්නේ. සද්ධාව කියන එක නම් කැමති අලුත් දේවල් වලට يعني අදාහගෙන බුදුහාමුදුරු කියන්නේ බොරු කියන්නේ ඔය අනේකක් ගියාවයි කියලා නිසද්ධාවෙන් තියෙනවා නම් ඒක විදිහට ඇත්තට ප්‍රත්‍යාවකුත් තියෙනවා ඒකේ. එහෙම කෙනාට නම් ආපහු අනිවාර්යයෙන්ම මුලට අර පය ගැටෙන තැනට යන්න ඕන කම නැහැ. අර දන්නවා මේක දැන් මේක ඇප්‍රිහෙන්ෂන් එකක් වෙලා තියෙනවා. මම දැන් ඉන්නේ මෙතනයි කියලා දන්නවා ඩයග්නොස් ඊට පස්සේ මේක කියන්නවා. ජෙනරලි නම් ඔක්කොටම කියන්න බෑ. ඒකෝට කියන්නේ මෙතෙන් යනකොට බය හිතෙනවා. ඔය ආපහු සක්මනට යන්න ආනාපාන කරනකොට බය හිතුනොත් එහෙම නැවත ආනාපානට යන්න. මේ මේ පේන දේවල් ඔක්කොම ඒ තමන් ඉන්න මානසික මට්ටම විස්තර කරන සාක්ෂි හරියට කියව ගන්න පුළුවන් නම් ඒක දිවි උනත් යන්න පුළුවන්. මේ දෙකෙන්දී අපිට choice එකක් නැහැ. ඒ නිසා අපිට විග්‍රහ කරන්න විතරක් පුළුවන්. නමුත් මේකේ වැදගත්ම කොටස තමයි මම ඔය මතු කරේ පර්තුලදී අපි මතු කරගත්තේ. අපි ඔය ස්පෙෂලායිස් කරලා කතා කරන්නේ හිත පිට යන එකනේ. හිත අපව එන එක පැත්තට යන මරොඩ්ඩක් මට කියන්න. හිත පිට ගිහලා ඉන්න වෙලාවද අපිට තේරෙනවා හිත පිට ගියයි කියලා දැන් ආපහු එනවා. මේ එනකොට මං ගෙනත් දා ගන්නවද නැත්නම් හිත හිතවිලි හිත හිත මගින්ම එනවද එක දෙක ආපහු ආවට පස්සේ අර අරමුණේ නතර කරපු තැන ඉඳලා වැඩ පටන් ගන්න යනවද නැත්නම් හිත කලබල වෙලා අරමුණෙන් අරමුණට පයින්නවද මේ කාරණා දෙක කතා කරන්න පුළුවන් නම් ඒ මනුස්සයාට ඒක අත්දැකීමෙන් කියන්න පුළුවන් නම් එයා දක්ෂ යෝගාවචරයි නිසා මම මේ ප්‍රශ්නේ අහනවා මේ මතු කරපු නිසා හිතවිල්ලක් නිසා හෝ සත්‍යක් නිසා හෝ වේදනාවක් නිසා අපේ හිත අරමුණේ කඩලා කියන්නේ අපි අද්ද තමන් අද්දගලා තියනවද ආපහු එන ගමන. ඒ කියන්නේ ගන්න එකක්ද එතන තියෙන්නේ ඉබේ එන එකක්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. ඒක ඒක තමයි අපි භාවනා කරාට මේ කනගාටු වෙන්න ඕන පැත්ත ගැන හෙව්වට සන්තෝෂ වෙන පැත්ත හිතලවත් නැහැ. අපේ ජීවිතේ හොයන තාක්කල් අපි වෙන්නේ කනගාටු වෙන තියෙන කර්ම. ඒ තරම් දුකට කැමතියි. මේ දුක කෙලෙවල් තියෙන තෘෂ්ණාව තමයි අවිද්‍යාව කියන්නේ. හැම දුකකදීම එහා පැත්තේ සැපක් තියෙනවා. අපි කවදාකවත් ඒක එක්ස්ප්ලෝර් කරලත් නැහැ. ගිය දවස් තමයි අපිට තියෙන්නේ යඩේ. අපි මෙච්චර කල් මේක කරලා තියෙනවා දන්නේ නැහැ කියන්නේ. ඒ නිසා දැන් අපිට කරන්නේ හිතට කියනකොට පුළුවන් තරම් පිටපලයන් කියන. පිට ගිහලා අර ලයිට් එක ගහගෙන ඉන්න එන වෙලාවට. එතකොට හිත පිට යම දෙලියන්නේ. දැන් මෙතේ කල් හිත පිට යම කිරීමෙන් නඩුවන්නේ. දැන් බලන්න ඉන්නේ යන්න එපා හිට එන්න එනගෙන ඵලයක් ඕන දානක රොන්දේ කාලා වරෙන් මම බලන්නේ ආපහු එන ගමන ඒකට එකක් වෙනවා හිත පිට ගියා කියන ටෙන්ෂන් එක බහලා යනවා මෙතෙක් කල මේක භාවනා කැඩුනා සතිය කැඩුනා ඉත රාගෙට ගියා ද්වේෂෙට ගියා නඩුනේ දැන් තියෙන ඔබ රාගෙට යන්නේ රාගෙට බලෙන් ද්වේෂෙට බලෙන් ද්වේෂෙට බලෙන් ආපහු එන ගමනයි මම බලන්නේ කවදාහරි තේරුම් ගත්තොත් 95කටත් වැඩිය පුරුදු භාවනා යෝගාචර හිත ස්වභාවයෙන්ම එනවා ආධුනිකයට එහෙම වෙන්නේ ආධුනිකයට බල්ලෙක් ඇදලා ගන්නවා වගේ අපි පැත්තේ ගල් පැත්තේ ඉන්න බල්ලන්ට ලනු දාන්නේ නැහැ. ඔය මාස්ටර් එක පිටිපස්සේ යනවා. යනකොට කක්ක කොටක් දැක්කොත් මොකද කරන්නේ? මාස්ටර් කොච්චර කෑ ගැහුවා. ඛණ්ඩ බැන්නම් ඉඹලවත් ආවේ නැත්නම් ඉලෙකක් උන්ට. අපි විතර මාස්ටර් ගාව ලනුවක් තියනවා කියලා. මාස්ටර් ගානේ මේකට යනකොට අදිනවනේ අල්ලලා. ඇදලානේ ඌත් එක්ක යන්න නැත්තම් බල්ලා කොච්චරකටවත් හරි සොරි කියලානේ එන්නේ අතනින්. ඒ වගේ තමයි ආධුනික හිත කක්කටමයි යදින්නේ. හරි ලැජ්ජයි අනිත් පැත්තේ හිතට හරි ලැජ්ජයි නැද්ද කියන කොච්චරකවත් මේ හිත කක්කමයි කියන එක එක පැත්තක් කියනවා අපේ ඔය සුත්තවන්තයෙකුත් ඉන්නවා. භාවනා කරන කරන යන බය ලැජ්ජාව පිහිටියට පස්සේ කක්කාවට ගිය ගමන් එයාම එළියට එන ගතියක් තියෙනවා. එච්චරයි අපේ මුළු සංසාරේ උපේලා තියෙන්නේ. වැරද්ද පදේ. ඒ ඒ දේ අපිට අපිට මොකද්දෝ දැනුමක් එනවා something wrong somewhere. වෙච්ච ගමන් හිත ආපහු එනවා. ඉතින් මේක අටුවාචාරින් වහන්සේලා කියනවා මේක එක සිද්ධියට බලනවා දෙකට කඩන්නේ. එකක් තමයි something wrong somewhere කියලා අපිට එන ක්ලික් වෙන එක ස්ටේජ් දෙක ඒ අනුව හිත ආපහු එන එක. මේ දෙක දෙකට කරුවට පස්සේ ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. ආපහු ගැනීමල මම හිතලාද ගත්තේ ඉබේ සිද්ධ වුණා. දෙක ආවට පස්සේ වැඩ නතර කරපු තැන ඉඳලා මූල කර්මස්ථානේ වැඩ කරගෙන ගියා. මේ මේක මේ ඔක්කොගෙම සිද්ධ වෙනවා. කාගේ ළඟවත් බුක් කීපින් නැහැ. accounts නැහැ. ඉතින් ඒක ඔයගොල්ලෝ හැමදාම කියනවා හිත පිට ගියා රාගෙට ගියා හිත පිට ගියා ද්වේෂෙට ගියා හිත පිට ගියා. හරි හිත පිට ගියේ කාර්යණයක උගේ කඩප්පුලි ගතිය. එනේ කියන පොඩ්ඩක් බලන්න. ඒකනේ අපි වගේ කියන්නේ. අන්න ඒක තේරුම් ගත්ත ගමන් අපිට තේරෙන්නේ මේ හැම හිත පිට යාමකම සතුට වෙන කාරණාවක්. ඒක මොකද හිත විසින්ම හිත ආපහු අරමුණට එනවා. ආවට පස්සේ වැඩ නතරකම දැන්නලා හිත යනවා. ඉතින් දැන් බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා බාහන පාන කර කර ඉන්න පිම්බි වැහිලිම කර කර ඉන්න. ඉතින් හිත පිට ගියා. සහිත ආපහු ආවා. ආවට පස්සේ අර නතර කරපල දැන්නලා පිම්බි වැහිලිම බලනවා නම් අර පිට යෑමෙන් කිසිම කෙලෙසයක් වෙලා නැහැ. කිසිම හානියක් වෙලා නැහැ. අනිත් එක එන්නේ එන්න Tamande තේරෙන්න පටන් ගන්නවා මෙවැනි අකරදැබ්බයක් පවා දැන් වාර්තා කරන්න පුළුවන් තරම් අපේ නිරීක්ෂණය වැඩි. දෙක නිරීක්ෂණය විතර නෙවෙයි report කරන්න පුළුවන් communicate කරතයි. මේ කයි කමටන් සුද්ධ කරනවා කියන්නේ. මේ දේ දන්නේ නැතුව අපි කොච්චර දැන් කමටන් සුද්ධ කරන කට්ටිය ඉන්නවද පොලිමේ? මේ ඔක්කොමලා කියන්න හදන්නේ වර්ධින පැත්ත. තාම කෙනෙකුටවත් තේරෙන්නේ හැම වර්ධින වෙලාවකම හිත විශ්ම හදා ගන්නවානේ. නැත්නම් අපිට මේ යම් අසප්පය කරගන්න මේ ජීවිතය කරන්නේ කොහොමද? බුදුජානක වහන්සේ එළිය වටන්නේ වර්ධිනේකට කරන්න දෙයක් නැහැ. ඒක කර්මජ, චිත්තජ, උතුජ හේතු තුනිසා වෙනවා. මේ ශික්ෂණය කරපන් ආපහු වෙන වෙලාවෙදී ඉබේ දෙන්නේ. අර මොකට ආට පස්සේ වැඩනතර උත්තරගෙන යනවා. යනවා නම් main thing is not worry. අරගෙන පශ්චාත්තාප වීම කෙලෙසයක් ආඩම්බරයට ගත්තොත් භාවනා දියුණුවා. ප්‍රමාදේන කම්පතිටි සති බලං කියලා මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරිසම්පදා මාර්ගයේ දීලා දෙන ප්‍රමාද ගැන හිත පිට ගියාම ප්‍රමාදේනේ. නමුත් ආවට පස්සේ පශ්චාත්තාප නොවෙනවා නම් ඒක සතිය නෙවෙයි සති බලේ. මේක මං හිතන හොඳම පාඩමක් දෙනවා දරුව හදන අම්මලා තාත්තලා. ඕගොල්ලෝ දරුවෝ වැඩි කරන්න ගියාම පනිෂ් කරනවා කියලා කියන්නේ වැරද්ද දෙගුණ කරනවා. එමුනේ එයා ආපහු Taman ළඟට ආවට පස්සේ වැරදි කෙරුවට කවන්නේ ගෙදර ආවනේ. ඕන වැරද්දක් කරපම් ප්‍රශ්න නැහැ. ගෙදරට එන්න බය වෙන්න එපා. ඕන වෙලාවක මම කොහොමද මට අර සිංහල හින්දුවක් තියෙනවා ඉන්නේ නැහැ. ඔබේ පැලේ නැත දොරගුළු ඇසුතේ. ලෝකෙම එපා වෙලා මගෙන යාතු කොච්චර කෙරුවත් තාත්තට කතා කරනවා තාත්තේ උඹේ ගෙදර පැලේ දොර මට ඇරලා තිබුණා. ඒ නිසා දරුවට වැරද්දක් කෙරුවා කියලා ප්‍රශ්නයක් නැහැ. අපව ගෙදර එන්න තැනක් තියෙනවා. තාත්තගේ දොරක් කවරෝ බඳාවි කියලා. නිසා හැම වෙලාවෙම වැඩි කරපු හිත අපව ගෙදර එන වෙලාවේදී සාදර වෙයි. නෑ අතනින් අතේ ඉස්සලා ඉස්සලා. ඈ? බයි. ඒක හොඳ ඒකට කියනවා ශික්ෂණය කියලා. ඒ කියන්නේ අපි වැරද්ද පෙන්නලා ඒක මේ බුදුහාමුදුරු කියපු නිසා අපි හික්මනවා. හික්මන පස්සේ හිත සාහතර ස්ථිතින් යනවයි කියන්නේ ලොකු අනුග්‍රහයක් නේ. හිතට ඕන කඩප්පු ලියන්න පුළුවන් ඥායසරය. වරින්ජුවට පස්සේ එන එක පොඩි දෙයක් නෙවෙයිනේ. දැන් ලකුණු දෙකේ එකක් තියෙනවා. ගන්නම හරි. මොකද ගත්තට පස්සේ ඌ ආර නතර කරපු කරේ වැඩ පටන් ගන්න යනවනේ. ඒක අගින්න. ඊට පස්සේ යාටම තේරෙන පටන් අර ගන්නවා නාශන නැති ඉස්සර වෙලා. යාම ඉන ගතියක් එනවා. ඒක විතර ඒ ගැටුවේ අපි නිස්සන්නවනේ ලාංඡනයට ගත්තේ ওই පාඩේ තමයි. පමාදේන කම්පතිති සති බලන්න. පමාදේ වැටෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් නෑ. මිනිස්සෙක් වශයෙන් පමාදේට වැටෙන්න තියෙන බෑ. නමුත් ඒකන පශ්චාත්තාප වෙනවා නම් ගොඩ ගන්න බෑ. කොට ගන්න පශ්චාත්තාප ඵලයක්. අප එන වෙලාවේ මම හික්මෙනවා. මොකද්ද හික්මෙන්නේ? පශ්චාත්තාප වෙලා නැහැ. විචි දෙය කොහොමද මම හිතලා ගත්තද? ඊයා ස්වභාවයෙන් ආවද? හිතලා ගත්තා ස්වභාවයෙන් ආවත් ඊ කරුව තිබුණ වැඩේ කරගෙන ගියාද? ලපොන් දෙකක් නේ. මොරාවෙන් ගත්තත් ඉබේ ආවත් කරපු තැන නතර කරලා වැඩේ කරගෙන ගියා නම් ප්‍රශ්නයක් නැහැ. පහුවෙනකොට හොඟක් පනකට ඊයා විසින්ම එන්න පටන් ගන්නවා ඒක. හැබැයි අර නතර කරපතන එකක් වැඩ කරන යෑමට කොම්ප්ලිමන්ට්ස් දෙන්න ඕන. නැත්තල් තැක්කක් දීලා කිස් එකක් දීලා පොඩ්ඩක් කියනෝනේ හොඳ බබයි කියන. ඒකට යාම අපව වෙනවා. 100 100ක් නෙමෙයි මම මේ කියන්නේ. එක ඉන්සිඩන්ට් එකක් දක්න්නේ එකක්. ඉදාන ඉඳලා ඔයා වෙන කෙනෙක්. ඉදාන ඉඳලා මේ මනුස්ස ජීවිතේට වෛර කරන එකක් නෑ. වැරද්දට දොස් කියන එකක් නෑ මේ වැරද්ද හරහාමයි උත්තරේ තියෙන්නේ. ඒ නිසා සතිය කැඩෙන්නම ඕනේ. සතිය බලයක් වෙන්නේ. අකන්න සතිය තියෙන තාක්කල් කවදා කිසි ජොලියක් නැහැ කියන්නේ. ජොලිය එන්නේ සතිය කඩ කඩ හදන්න ඕනේ. හදන හදන වෙලාවේ එයා එයාගේ ටෙක්නික්ස් හොයා ගන්නවා, ටැක්ටික්ස් හොයා ගන්නවා. අපව එන්නයි ආපදන්ජ වැඩ පටන් ගන්නවා. ඉතින් හැම වෙන එතිකල් නැත්නම් ආචාර ධර්ම වැඩ පිළිවෙල තමයි තමයි දන්නවනම් හිත පිට යන්නේ වලක් කරන්න බෑ. ගියාවයි. හැබැයි මම පුළුවන් තරම් ආපහු එන ගමන පොත් බැීම් කරනවා, කවුන්ටින් තියාගන්නවා. ඒක දන්නවා හිත යන එකේ කිසි වෙනසක් නැහැ. ඉස්සරගේ ෆ්‍රස්ට්‍රේට් කරන්න කරන්න දෙන්න යනවා කලචාවයි. ගියොත් එන්නේ ඒ නිසා යහම පිළිබඳවත් ටෙන්ෂන් එක නැහැ. එන විස්තර හොඳට බලනකොට අමෝරාවෙන් එනවද? යාම හැචිලා එනවද? තිබුණ තැනින් ඉඳලා වැඩ කරගෙන යනවාද කියලා බැලුවොත් අපිට තේරෙනවා එනකොට තියෙන සාදර ගතියෙන් තමයි හිත ශික්ෂාගරුක කරන්න පුළුවන්. ශිකරු කරන්න ගහලා බැලලා බෑ. එහෙමනම් අනුවරක් දක්වන උදාහරණ ගහන්න ගියාම මොකද වෙන්නේ? ඌ තවත් තොල මොට්ටල කද්දාවත් තමන්ගේ වැරද්දට සමාව ජීවු නැති එකයෙන් කවදාක සමාව බලාපොරොත්තු වෙන්න එපා. ඌ අලුගෝසෙයි. අද අනුන්ට දනුවම් කරන පෙළමන උඟ දෙනේ තමන්ට තමන්ගේ වැරද්දට සමාව ජීවන්න බැරි කට්ටිය. මිනිස්සු ලෙඩු සික් මානසික අසහනකාර වැඩිම අනුගේ සීනි කිර කර ඉන්න එක තමයි. තමන්ගේ වැරද්දට සමාව ජීවන්න පුළුවන් තරම් පුරුදු වෙනවා. මේක මම කොච්චර ගහලා බැලලා හැදුවත් වැඩක් නැහැ ඌට තේරෙනකම්. හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. සබුදුජානකගේ මුළු මේකම දඬුවම් කිරීම කියන වචනේ. පෙන්වලා දෙනවා. මෙන්න මෙතනයි දරුවා වැඩි ආකයන් එක නම් මගේ දැනට සිද්ධ වෙනවා. ඒතුළට එනකොට ඔබ කොච්චරක් දන්නවද ඔබ ගැන? අපව හැදෙන වෙලාවේදී ඔබ කොච්චරක් දන්නවද ඔබ ගැන? ඒක වෙන සත්‍යමත් වෙන්න නම් කලබල නොවන හිතක් තියෙනවා. මමත් උඹට කලබල එකතු කරන්නේ මම දෙනවා උඹට මේ පීස් ඔෆ් මයින්ඩ් තියාගෙන ආපහු හිත තමන්ගේ නියම පාරට එනකොට ඒක පිළිබඳ හැම විස්තරයක්ම දැන් කාරාපක අප්‍රමාදේසා කාරක අප්‍රමාද කියලා දෙකට කඩලා බලන්න. කාරාපක අප්‍රමාදේ කියලා කියන්නේ සම්තිං රෝම සම්ඥා කියලා එක පාරට තියෙනවා. ඊට පස්සේ මේ තේරිච්ච ගමන් හිත අපිටුම් ගන්න එනවා. ඒ වැඩ දෙක දැක්ක දවසේ අපිට තියෙන සංසාරේ මේට ඉස්සලා මේ සෙල්ලම කරලා ගන්න. අපි දැකලා තියෙන්නේ පශ්චාත්තාප වෙලා දඬුවම ඉල්ලගෙන කලබල කරන ගතිය. ඒකෝට අපිට වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. එක ප්‍රශ්නයක කර්මයක් ගෙවිලා ඉවර වෙනකොට ඒක දිහා බලලා ඒක පාඩම ගන්න වෙනකොට ඒ චක්කුමුක්කේ හිත කලබල කරන ආයකට අත දානවා. එකින් එකට එකින් එකට කෙලවරක් නැහැ. මේ විදිහට හිත පිට යනවා. ඒක කර්මයක් ගෙවෙනවා. ආපහු එන එකේ හොඳට සතිය ඉන්නවා නම් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. අලුතෙන් ඇත්තට ඥාණයට හේතු වෙන වැඩි. ඒ කියන්නේ දැන් මේ කර්ම තියෙනකන් හිත පිටේයි. ඔය ඵලයක්. හැබැයි හැම එන වෙලාවකම වෙනදාට වැඩිය පුළුවන් තරම් වැඩි ෆ්‍රීකවෙන්සි එකකින් වඩා වඩා වෙන විදිහට අපව හැදිලා එන හැටි බලන් ඉන්න ගියාම ඒ හිත බුදුමයි අනුකම්පාසගත හිත. මේ අන්නත්තර වෙච්ච හිතකට බැනලා ගහලා කොහෙද හදන්නේ? අදක බැනලා ගහලා හදන්න කවුද මට අයිතිවාසිකම් දුන්නේ? දැන් ඉන්නේ එක සුප්‍රීම කෝට් ජජ් කෙනෙකුට අඩු ගන්න ප්‍රතිපත්තියනේ තියෙනවා. විපස්සනා ඥාන පැත්තකම තියන්නේ. ඔය මිසට අපායට ගියා මොකද වෙන්නේ? කවුරු කාගේ යෝයි විනිශ්චයට ලක් වෙන්න වෙනවා. යේසුස් ආදී කිව්ව උඹ අනු විනිශ්චය කරොත් යක්ෂාවෝ විනිශ්චය කරනවා. ලෝකාවචරයේ කසින් යන්නේ බානෝ අනුන්ත තමන්වත් විනිශ්චය කරන්න යනවා. විනිශ්චයෙන් තමයි මේක අක්ක හේරවලා ගන්න හදන්නේ. අපි කවුද? අපිට විනිශ්චය කරන්න මොකද්ද තියෙන සුදුසුකම? ඒ නිසා අපිට කරන්න තියෙන්නේ වෙන දේ දිහා බලලා පිට යන නරක තමයි. මොකද එනේක හොඳ එකක්. ඒ නිසා පිට කියන තු එන්න බෑනේ. ඒ නිසා හොඳ පැත්ත විතරක් බලන්න. ඒක පන්නන එක කොච්චර කතා කරත් කොච්චර ප්‍රශ්න වුවත් හැමදාම අලුත් මාතෘකාවක්. මම තේරවාදයෙන් පිට හීනකින්වත් බලාපොරොත්තු වෙනවා මෙහෙම මූලධර්ම. මට මේ මේ ලීනියර් සිස්ටම් එකකට යන ෆෝමියුලා තෝර තරම් කියලා. මේක ලීනියර් නෑ මේක රෙසිප්‍රොක. කරකොල එන තැන. බුදුආමරගේ දැනුම තියෙන්නේ නිරෝධයට. ක්ෂය වෙන තැනට, වැය වෙන තැනට, පටන් ගන්න තැනට නෙවෙයි. මුළු විද්‍යාවේම දැනුම තියෙන්නේ පටන් ගන්න තැනට. එළියට. මේක නෑ ඇතුළට එන එක. ගේම ඉවර වෙන තැන. කරගිලා ආපහු එන තැන. වැඩිව බලන්න ඕනේ එකක් දෙකක් බලපු ගමන් ඔය පටිච්චසමුප්පාදයේ පිටුවන අන්තිම ගැඹුර හේතුඵල ධර්ම එතන මෛත්‍රී අනුකම්පාව ගැට පිටින් තියෙන. මේ පොන්සි ඉන්සිඩන්ට් එක. ඊට පස්සේ බල මේක ඉතරි පැතරි යනවා සමාජ ධර්ම වලට අනෙකුත් වැඩවලට. ගියාට පස්සේ යා ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියන එක සිංහල වචනයක් මම දන්නේ නැහැ. මාවතක් තියෙනවා ගැටුම් අඩු මාවතක්. මම බලනවා ගැටුම් නම් තියෙනවා ලෝකෙ හැමදාම. මම බලනවා ගැටුම් අඩු මාවත. ඒක කියනවා කම්ෆර්ට් සෝන් එක කියලා. මේ සමශීතෝෂ්ණ කාලයක් තියෙනවා. අපි පුළුවන් තරම් බලනවා අනුන්ගේ උෂ්ණ සීතල තිබුණාට තමන්ගේ හිත පුළුවන් තරම් සමශීතෝෂ්ණව මැද පවත්වාගෙන යන එක දුහුව දෙනෙක් හිතනවා අපි හරි ආත්මාර්ථකාමී අනුන්ගේ ප්‍රශ්න වලට සැලෙන්නේ නැහැ කියලා. ඔව් ඇත්තට පැයි අනුන්ගේ දින කිරන්නේ. අපි මේ මනුස්ස ජීවිතේ අනුන්ගේ ගම් සභාව විශ්වාස නගර සභාව විශ්වාස ඕනේ. අපි මේ විශ්වාස අපැල්ල ගුණත් චුකුල කරත් චුකුල අපි කම්ෆර්ට් සෝන් එක යන එකයි තියෙන්නේ. අපි නෙමෙයි මන්නම් කියන්නේ මම. හරිම අමාරු එකෙකුටවත් කරටක් දාගන්න ඔක්කොම මැට්ටෝ මොඩියෝ දුස්සීදෝ. ඒගොල්ලත් ඒ කරටක් දාගන්න ගමන් මාත් දෙල්ලෙන්න පටන් ගන්නවා. නිසා මම හිතනවා බයි හරි කමන්නේ තනි තනි කඹේ තනියම යන්න ගියාම හරිම ජොලි. ඒ ඉස්සරහ පේන හරිය කවුරුත් නැහැ. පිටිපස්ස නම් බර ගන්නක්. ඒකයි යෝග ජීවිතය කියලා කියන්නේ කඹේ ගමනක්. ඉන්ෂුරන්ස් නැහැ, ඉන්ෂුරන්ස් නැහැ, වඩා ගන්න වැසකොට ගන්න කවුරක්වත් නැහැ. බාම් නැහැ. මොකක් කරන්නේ? තල්ල කැඩුණා තල්ල කැඩුණා උඹනේ කකුල කියන්නේ තියපන්. තල්ල කැඩුණ නැතත් සැපයි කැඩුණත් සැපයි. නිසා වැරදි උනායි කියලා කිසිසේත්ම එපා. වැරද රිකා වෙන හැටි බලන්න. එච්චරයි. ඕනේ ලෙඩකට කවුරු ඔළුවෙන් හිටරිකව රිකවරි එක තියෙන තමන් කියන්නේ. දොස්තරල කරන එකට පහසුකම් ටික සලසන එක විතරයි කවුරුට අහන්න බෑ දොස්තර කෙනෙකුට තනිප කරලා දෙන්න පුළුවන් කියන බෑ. අපිට පුළුවන් එනේ තනිපෙන එකට පහසුකම් ටිකක් දෙන්න. පහසුකම් දෙන එකට තනිපෙන යාන්ත්‍රණය දැනගෙන තියෙන්න බෑ. දොස්තරල ඒක දන්නවා. සෞත්ව දෙන විලක් අඩන එක. එහෙම නැත්නම් මෙහෙමයි මෙහෙමයි කියලා කියලා දීලා වල උට කොට ඉන්න අරන එක ලෙඩකුත් නෙමෙයි අතන. දැන් ලෙඩේ වෙලා තියෙන විල කිව්ව නිසා. ඒ ලංකාවේදී කියන්නේ ලෙඩාට රණීබයි. ඉස්පිතාලෙන් ගෙනියන පවුලේ ඇයට ලෙඩ වෙනවා බිල දකින්නකොට. ඒ සමේ බුදුරජාණන් වහන්සේ වසංගල මොකක්වත් නැහැ හැම වරද්ද ගන්න කෙනාටම ඇතුලේ උත්තරේ තියෙනවා. හැම ලෙඩේන මිනිසෙගේ උත්තර බේත ලෙඩේ ඇතුලේ තියෙනවා. අපිට තියෙන එක හීල් වෙන හැටි ඒ සිව් වෙන හැටි පොඩ්ඩක් බලන්න. සිව් වෙන්නලා ලෙඩ වෙන්න එපායි. මේක දිහා බලපුවම මනුස්සත්වය කියලා කියන්නේ පිරිච්ච එකක්. මොකද්ද එකකින් අපි අර නරක පැත්ත බල බලා වර්ධින පැත්ත බල බලා වර්ධින පැත්ත බල බලා කතා ලියනවා නව කතා ලියනවා චිත්‍රපටි හදනවා හැදෙන පැත්ත බලන්න අපි ඔක්කොම එකයි අදින අර මේ ප්‍රශ්නේ ඉන්නේ කිව්වා Thank you. තමන්ට ඒක සිද්ධ වෙලා නැත්නම් කලබල වෙන්න බෑ. ප්‍රශ්නේ වෙන්නේ එතෙන් යනකොට බයක් ආවොත් උත්තර දෙන්න මූල ධර්මයේ ඒක තිබුණත් නැතත් තමන් භාවනා කරන යනකොට එහෙම බයක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අව මේ පොත් කියවන්න ඉගෙන ගන්න ඕන කමක් නැහැ. ඒකට කියන්නේ ඒක මේ අනන්‍යතාවය නැති වෙලා යනවා. අනන්‍යතාවය නැති වෙලා යනකොට අපි අතර ලොකු බයක් ඇති වෙනවා. ඒක හැමෝටම විය යුතුම නැහැ. මම ආයනේ වැඩි කෙනාට ශරීර ආසාව වැඩි කෙනාට හුඟක් ඇති වෙනවා. එහෙම නැති කෙනාට එහෙම නොවෙන්න පුළුවන්. නොවෙනවා නම් ඒක වෙනම ස්ටඩි කරන්නව දැනගන්න ඕන කමක් නැහැ. සමන් තියෙන දිගටම අනේක විතරයි. ඔක්කොටම මේ බයක් ඇති විය යුතුම නැහැ. ගොඩදෙනකොට වෙනවා කියන එකයි මේ කියන්නේ. කවිතාවේ පහලක්. එහෙම නැත්නම් අපිට අපි නැවත එකතු වෙනවා හතරටනේ. Thank you. ඒක නිවන කියලා දන්නේ. ඉඳ ගන්නකොට දැනෙච්ච එක නිවන. ඒක ඒක ඒක ෆ්ලැට් එක්ස්පීරියන්ස් එකක්. මම දැන් මෙතන ඉන්න කෙනෙක් මැල්ල නැහැ කියන එක නිදිම ගාන කියලා පාන්සට නැහැ සිද්ධි නැහැ. වේව්ස් නැහැ. ඉතින් ඒක දිහා බලනකොට කම්මැලි වෙනකොට තමයි අපේ හිත මොනවාරි ඉල්ලන. එනකොට තමයි තුන ආනපන කන්නේ වේව් එකක්. පිම්බි බැක්වෙන කන්නේ වේව් එකට වේව් එකට හිත ඒක බොළඳයි. ඒක අල්ලන්න හිත කැමැති. ඒක ෆ්ලැට් එක කැමැති නැහැ. ෆ්ලැට් එක තියෙන්න පුළුවන් නම් ඒක හරියට වෙරළට ගියාට පස්සේ රැල්ල දිහා බලන්න පුළුවන් සිතිජ දිහා බලන්න පුළුවන්. සිතිජ බැලුවොත් උදෙත් එකයි රැඳ වෙච්ච එකයි. ඔය කලාතුරකින් නෙවෙයි සිතිජ අපේ රස විඳින්නේ. සිද්ධි බහුල නැහැ. අපි කැමති වැල්ලේ දෙල්ලන් ළඟින්. වැලි එනවා, රැලි බින්දෙනවා, ගොඩක් දේවල් තියෙනවානේ. ඒත් දෙතන තමයි වතුර ගැඹුර අඩුම තැන. ගැඹුරම තැන තමයි සිතිජේ. ඒක දෙකම බහනදී ගිය ගිරවම හම්බ වෙනවා. ආනපාන වගේ සිත්ති. එක දෙකක් පස්සේ වෙන රැලි පිටිටි එහෙම නැත්නම් සිත්තේ කියන මම දැන් මෙතන වෙමි මම වෙමි කියන එක. ওই දෙකෙන් ආධුනිකයට අරක කෝචර වෙන්නේ නැහැ. මොකද ඒක රසයක් නැන්නේ සිද්ධියක් නැති නිසා බුදු දහම කියනවා ජබුරු වතුරට යන්න එපා. තුනී වතුරේ රළ බින්දෙන එක බලන්න. මැදට යනකොට මැදකට රළක් අවුනා බින්දෙන්නේ නැති රළක්. රළ බින්දිනවා රළ බින්දෙන්නේ නැහැ කියන එක දන්නවා තමයි. බින්දෙන්නේ නැහැ. පිටලා යාට ගියට පස්සේ නිකන් ග්ලෙයාර් එකක් විතරයි තියෙන්නේ. වැලක්ෂිලා කියන්නත් බෑ. සිද්ධියට එනකොට වැලි නෑ වගේ. මම ආනපාන දෙක හොඳට අහුවෙලා බලන්න මම ගමුට යන දෙකේ වෙනස නැති වෙනවා. ඒ ජීපු හුස්ම ගන්නවනේ මට නෑනේ. අව හුස්මට නම් දාන්න බෑ. මේ ආස්වාස මේ ඊට පස්සේ තවත් එකමරට යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මිනේ කරගන්න බෑ. අපි මැරිලා නැහැ. ඉඳ ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මේ හොඳට බලබල හිටපු මේ ගෙඩි දෙකක් වශයෙන් තුන ආනපානේ බොඳ වෙනවා. ඒතිෙදි ඉස්සරහට යන්න නම් මේක සැරයක් වෙලා කමඨාන සුද්ධ වෙලා ඉදිරියට ගියොත් තවදුරටත් ඉදිරියට ගියාට පස්සේ ඊටත් වැඩිය කම්පන චංචල වගේ ඇති වුණාට ඒවට රැලි කියන්න බෑ. විදෙන රැලි නෙවෙයි තුනි වෙවි තුනි වෙවි යන්න යන්න ගැඹුරටයි යන්නේ. දැන් භාවනා කරන හතර දවසක් යනකොට පටන් ගන්න වෙලාවෙ ඉඳලාම වගේ ගාක් වෙලට අහුවෙනට බින්දෙන රැල්ල නෙවෙයි තුනී වෙච්ච රැල්ල තමයි අහුවෙන්නේ. ඉතියාට ඒ වෙලාවේදී අර ඉඳගත්තර පස්සේ මම දැන් මෙතන මම මම වෙමි කියන එක just being කියන එක අහුණා නම් ඒක තියෙන ඒකාකාරීකම, නීරස ගතිය. නමුත් ලොකු කලතුණක්වත් තියෙනවා. ජඹුරක් තියෙනවා. ඒක අහුණාට පස්සේ ඒකම ඉන්න පුළුවන් නම් ලොකුම ලොකු කැපකිරීමක් කරන්න අපි. ඒකේ ඉඳුරේකටවත් බද්ධ වෙලා නැහැ අපි. ඇහැට කන නාසයට දිවට නෙවෙයි දැනුමට බද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඉඳුරංගෙන් සමු අරගෙන රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් සමු අරගෙන අපි විඥානයේ මැද තැනකන රෙස්ට් හවුස් එක හදලා තියෙන දැල් දැල්ලේ කෙලවර එන්නේ. එන්නේ එන්නේ නැතුවට කරන්නේ. ඒකදී අර පැත්තලජි අපි මතු කරගත්තේ මේ දැන් නැන්නේ බිතු සිතුවන්නේ නැන්නේ විදිහටමක් ගත්තම නම් කැන්වස් එක දිහා බලන්න පුළුවන් චිත්‍ර දිහා බලන්න. අපි කවදා කැන්වස් එක දිහා බලලා පුරුදු නැහැ. අපි බලන්නේ චිත්‍ර දිහා නේද ඒකට නෝක ගෙන්නලා ඊළඟට ඉන්නේ පිටියේ. ඔව් කවදාද කැන්වස් එක බලලා චිත්‍ර මේ චිත්‍ර බලලා කැන්වස් එකත් බලලා බලන්න පුරුදු වුණාට පස්සේ අය නොබලා ඉන්න පුළුවන්. ආය නොදකින්න. ඒක උදේ චිත්‍ර පොද වෙලා. ජීවිතයෙන් නොකිය කියනවා කැන්වස් එකක් නැතුව චිත්‍ර අඳින්න බෑ කියන්නේ. අහසේ චිත්‍ර අඳින්න නම් අපි කවදාවත් කැන්වස් එක දකින්නෙත් නෑ. කැන්වස් එකට අපිට වැඩ කරන අපිට ඕනේ කැන්වස් එකට දාලා තුනී තින්තෝලෙන් තමයි අපි භව චිත්‍රයක් පවාගන්නේ. ඒක තමයි ආනපාන කියන්නේ. ඒක හරහා පේන කැන්වස් එක තමයි මම දැන් මෙතන. ඒක උඩ තමයි ඔක්කොම චිත්‍රයන් දෙන්නේ. අර මම දැන් මෙතන දකපේකනට චිත්‍රයෙන් දිහට බොහොම පොඩි වටිනාකමක්. නිකන් පටන් ගන්නද මේ සිංහල වචනයක් තියෙනවා අවුලව ගන්න කියලා. ගින්න අවුලව ගන්න එක කින්ඩලින් එක. ඒකට පොඩි උපක්‍රම ටිකක් කරන ගාත් කරාට පස්සේ ඒක කින්නෙන් ගින්න කියලා යනවා. අනිත් දවසේ පොඩ්ඩක් අප්සෙට් නම් කොනක් අරගෙන පොඩි තුනි තැනකින් අවුලවලා තියා ගන්න ඕනේ අවුලට පස්සේ ගින්න ගින්න විසින් ඇති කරගන්න. අර කැන්වස් එක බලන්න පුරුදු වුණාට පස්සේ <clears throat> ලෝකයට පේන්නේ අපි හරි කැලස් කියලා. අපි මොනම සිද්ධියක්වත් කිව්වද දැනගන්න මේක ඇති වෙලා නැති වෙලා නිකන්නේ. රාගය ආවත් ඇතිවට තියෙනවා. ද්වේෂය ආවත් ඇතිවට තියෙනවා. මොහොය ආචර ඇතිවීම නැතිවීම දන්නේ කරන සිද්ධියකින් තද්ද ආතතියක් එන්නේ. අනිචේකන අයිතින් හැඩ දාලා වැඩ දාලා කියනවා. ආගෙන ඉන්න කර කන ඇහෙන්නේ නැතුව ඔය අහගෙන ඉන්නවා ඔය කොච්චර කෙරුවක් අත්තකෝ තව දිග රාසික ඔබ නැතිලා යනවා. ඒකට කියන එක කරන කැමති නෑ ඒකට. යා කියන්නේ නෑ නෑ මේ හැම එකටම හුමිටි තියතියා. අහන්න ඕන කියලා. මුළු චිත්ත බලපෑ කරාට එහෙම එක සිද්ධියක තියෙන විශේෂ ගතිය සංසාරෙට නැහැ. ජීවිතයකට නැහැ. සිස්ථානයකටත් නැහැ. ඒව නිකන් ගොඩාක් සිද්ධි අතර එකක් විතරයි. අන්නේ විදිහට ඒක ඒ ලොකු කරලා පෙන්වන හදන චිත්‍රේ පුංචි කරලා බලන්න අමාරිසයේ කණ්ණාඩිය තියෙනවා. අමාරිසයේ ගාතින පුංචි කරලා බලන කණ්ණාඩිය අහලා දෙනවා. විනෝද සමයේදී එදාසල අමාරුසේ ඉස්කෝලේ මාස්ටර් ගෙදරට එනකොට අමාරුසේ ගමනක් යන්නලා. ඉස්කෝලේ මාස්ටර් අහනවා මේ මොකද මන් දන්නේ මේ අද හදිසි ගමනක් යන්නේ කොහෙද අපි යනම කිඹුල අල්ලන්නේ. තවසෙට පිස්සු දුවේ තවසේ ගිහිල්ලා කිඹුල අල්ලන්නදී ආවුනොත් එම කිඹුලෙත් තවසේ කනවා අයියා. ඒ ඉස්කෝලේ මාස්ටර් දන්නේ නැති ඉඳා මට යාළුවෙක් හම්බුණා. කිඹුල දෙනකොත් තියෙන දනකොත් හම්බුණා. මම ගෙනියන්නේ පුංචි ගල් බල්ල ගන්නඩියක් කියලා. බලලා ටක් ගාලා අල්ලලා ගිනි පෙට්ටියට දාගන්නවා කියන කුඩල්ල තමයි කියන චුඹුලා මම මේ පොඩි කරලා බලන කන්නේ හදිකෝ ගිනි පෙට්ටියක තමයි අරගෙන යන්නේ කියලා චුඹුලා ගන්න ඕයි බරපතල ප්‍රශ්නයක් ආවොත් අර අමාරුයි කන්නඩිය අල්ලන්නේ ගිනි පෙට්ටියට දාතයි අපි කරලා තියෙන ලොක් කරලා බලන කන්නඩිය අල්ලන්නේ චුඹුලාගේ වලිගවත් බලන්න බෑ ඒක ලොකුයි පොඩි එකට දැම්මම චුඹුලා මල්ලදයි ඕක අරගෙන ඊට පිටින් දාන එකයි තියෙන්නේ. සංසාර ජීවිතය ගත කරනකොට ඔය පොඩි කරලා බලන කණ්ණාඩියක් අත්‍යවශ්‍යයි. ඉතින් වැඩි දෙනකන් සිදු කරනවා නම් බෑතර දෙකක් තිබ්බට පාඩු නැහැ. උන ඔක්කොගෙම වැඩි මේක එක්සජරේෂන්. වෙච්ච දෙයක් නෑ. ඔය පත්‍රේ බලන්න ඔය වෙච්ච මොනම මොකක්වත් වෙලා නැහැ. බලන්න කොච්චර කුඹලා වෙන්නවද කියන්නේ. ඒ සිද්ධිය වෙන්නේ ඉස්සලා මේ ප්‍රවෘත්ති ලීලා ඉවරයි ඇත්තටම. ට්‍රේඩ් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගහන්න විනාඩි 20කට ඉස්සලා එංගලන්තේ ඇනවුස්මන්ට් එකක් ගියලු ගහලා ඉන්නේ. කොහොමද සෙල්ලම? ඔක්කොම හදපු සෙල්ලමක් කියන්නේ අපිට වෙන්නේ මේ මේ අස්පනා අපිට සිද්ධ වෙන පුපුරන දේවල් කියන එක තාන්නේ පච. රෝටි අහන්නේ නැති මනුස්සයෙක් විනාඩි 20 කලින් කිව්වත් එකයි 20කට පස්සේ කිව්වත් එකයි ඉතින් දෙයක් වෙලා දින උනා ඉවරයි. අපි තියෙන්නම මේ පුංචි කෙලෙස් පුම්බලා ඒවා මේ ඇම්ප්ලිෆයි කරගෙන නව කතා ලියන්නයි චිත්‍රපටි හදන්නයි කත කතා වතුරවන්නයි තියෙන්නේ. ඒකට අමාරු සෑය කියන කන්නඩි පොඩ්ඩක් ගෙන්න ගත්තා නම් ඕන දෙයක් කියපන් ඕකත් තවත් එකක් විතරයි. එතකොට අපිට බාහනා කරන්න ඕන තරම් වෙලා තියෙනවා.